වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝවතා උසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිඨානං මේතං විජ්ජති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් ගොතාගෙන ආපු කතාවේ හැටියට නැත්නම් මේ නාටකමේ ජවනිකාවල හැටියට මේ මහා කච්චායන ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඉඩ දීලා අහුම්කන් දීගෙන ඉන්න අවස්ථාවක්. උන්වහන්සේ ළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි යම් පුරුෂයෙකුට ඒ ප්‍රපංච සංඥා සංඛාව ඒ පුරුෂයා වහයලා ගත්තොත් ඒ වහයලා ගන්න తত্ত্বය භාවනා කරන කෙනෙකුට මේ වචනෙන් ඇති අර්ථය මොකද්ද? ප්‍රපංච සංඥා සංඛාවන් සමුදාච සමුදාචරණත වහයලා ගැනීම ඒකම තමයි දුකේ හටගන්ම. ඒ වගේ කියන මේ ප්‍රකාශයක් බුදු නුවණක් කොහොමද අපේ භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතයට අපි එකතු කරගන්න. එහෙම නැත්නම් අඩු ගන්න කියනවනම් අපේ චින්තාමය ඥානයට අපි කොහොමද සම්බන්ධ කරගන්නේ? ඊටත් පල්ලෙහාට කියලා බැලුවොත් අපේ මේ සුත්තමය ඥානයට අසු විරෝ ඥාන වලට පොතේ දැනුමට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා කිව්වට පස්සේ ඊ අපි කතා කරගත්ත විදිහට ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේ ඒක ආඩම්බර කරලා එහෙම නැත්නම් ආපු පමණින්ම ප්‍රශ්නේ බාර ගන්න නැතුව ඒකට හොඳටම උත්තර දෙන්න පුළුවන් කෙනා මේ ප්‍රශ්නය කියලා දුන බුදුහාමුදුරම තමයි කියලා කියලා පස්සේ සංඝයා වහන්සේලාගේ අවතිල්ල මත විසඳන්න උත්සාහ කරනවා. උත්සාහ කරන ගමන් ඉස්සල්ලාම සමීකරණය කියලා දෙනවා. අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කරපු විදිහට චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥාන තින සංගති පස්සෝ ආදි වශයෙන් ඒ පිළිවෙලට ගියාට පස්සේ කොහොමද ප්‍රපංච ඇති වෙන්නේ? ඒ ටික විස්තර කරලා දැන් ඊට පස්සේ ඒ කියන්නේ ඒක දැනගන්න ඕන මේ අපි බලන යන්ත්‍රයේ ඇතුලේ වැඩ කරන සර්කිට් එක මේකයි කියලා. අපිට පේන ටික කොක වුණත් ඒක යාන්ත්‍රණයේ tire පිටිපස්සේ තියෙන කෑල්ල මේකයි. මේ ඇහැ සම්බන්ධ කරන රූප සම්බන්ධ කරගෙන කරන කතාව ඒකට සීමා වෙලා තියෙනවා කියලා හිතන්න එපා. ඒ දේශනා විලාසයක්. ඊට පස්සේ කන සම්බන්ධ කරන, ශබ්ද සම්බන්ධ කරගෙන නාසය, ගන්ධ සුවඳ, දිව, රස, කය, පහස, තහ මනස සහ ධර්ම කරුණු කියන එක ඔක්කොම විදිහට විසිරලා යනවා. එතකොට පේනවා අපි ඇහැට යම් කිසි රූපයක් මුලිච්චු වුණොත් යම් හේයකින් චක්ක විඥානයේ අවධානය ඒකට ගියොත් නැත්නම් මේ රූපයේ දැකීමට දැකීමේ විඥානයේ අවධානය උදුරා ගත්තොත් එතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. යම් දෙයක් ස්පර්ශ කරාට පස්සේ ඒ ස්පර්ශය ආසන්න කාරණාව කරගෙන නැත්නම් ස්පර්ශයේ නිසා හට ගන්න දේ තමයි වේදනාව. ඒ නිසා නිසා හට ගැනීම කියන වචනේ දිගින් දිගටම යනවා. ඊට පස්සේ වේදනාව නිසා වේදනාව හටගත්ත නිසා සංජානනය හට ගන්නවා. ඒ කියන්නේ හඳුනා ගැනීමක් හට ගන්නවා. වේදනාව ඇති වුණාට පස්සේ ඒක හඳුනා ගැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ හඳුනාගත්ත දේ නිසා විතක්ක හට ගන්නවා. විතක්ක නිසා ප්‍රපංච කිරීම හට ගන්නවා. ප්‍රපංච සංඥා සංඛා එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ප්‍රපංච සංඥා සංඛාර නැත්නම් මේ හිත එකම දේ නැවත නැවත වමාරා කන ගතිය නැත්නම් ඒක බෝ කරගන්න ගතිය ඒක මේක අවුල් කරගන්න ජාලාවක පටලවා ගන්න ගතිය ඊට ඉස්සෙල්ලා ඒක විතක්ක මට්ටමට ඇවිල්ලා තමයි මේ කියන ප්‍රපංච සංඥා මට්ටමට යන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ප්‍රපංච සංඥා සංඛා ඇවිල්ලා ඒක වහයලා ගන්න ඉස්සර වෙලා මුලට අදින ක්‍රමය දන්නවනම් එච්චරම මෝරලා බේර ගන්න බැරි මට්ටමට යන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් මහ ගහක් වෙන්න ඉස්සෙල්ලා පොරෙන් කපන මට්ටමේ නියපොත්තෙන් කනන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තමයි මේක මහ ගහක් බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ලැබුගින්නක් බවට පාලනය කරන්න බැරි තත්වයකට එන්නේ මේ පුංචි ගිනි පුපුරකින්. එනිසා ලැබුගින්න පාලනය කරන්න බෑ ඒක ඇත්ත. ඒක රජයකටවත් බෑ. නමුත් යම් විදිහකට මේ ලැබුගින්න ඉබේ හට ගන්න නැහැ. පුපුරකින් එන්නේ කියලා. පුපුර ගැන අදහසක් තියෙනවා නම් එනකම මේ ගහනම් පොරෙන් කපලවත් ඉවර කරන්න බෑ. මේක පුංචි අංකුරයකින් ආවි කියලා දන්නවනම් එනම් අර ප්‍රපංච සංඥාව විතක්ක නිසායි හටගන්නේ. නිසා විසක්ක දිහාට අපේ හිත අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම විතක්ක සංඥා නිසා පහළ වෙනවා සංඥාන නිසා ඒක වේදනා නිසා පහළ වෙනවා වේදනා පහළ වෙන මේ දැකීම නිසා යහදී වශයෙන් මේක ඉස්සර පස්සට යන්න පුළුවන් මේ සමීකරණේ දුන්නාට පස්සේ ඒක සාමාන්‍යයෙන් මෙතන මේ මේ ජවනිකාවට අදාළව පෙන්ලා දුන්නට ਸਰවඥාන්සේ පෙන්වන මේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාර නිසා වේඥාන හට ගන්නවා විඥානේ නිසා නාම රූප හට ගන්නවා කියන මේ නිසා හට ගැනීම තමයි මේ ටිකට අදාළ ටික තමයි පෙන්වන්නේ. පෙන්වුවාට පස්සේ මේක මේ සභාවේ සංඝයා පිළිගත්තට පස්සේ දැන් මේ අද ඉදිරිපත් කරගත්ත වාක්‍ය ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා සෝවතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පසපඤ්ඤත්ති පඤ්ඤාපේස්සති इति තහනම් මේතම් විජ්ජති යම් වෙලාවක ඇවත්නේ ඇහි ඔපයක් තියෙනවා නම් මෙතන සති කියලා කියන්නේ සම්මා සතිය නෙවෙයි ඇති ඇත්තේ කියන වචනේ. චක්ස්මින් සති ඇස ඇති කල්හි දැන් මෙතන කියන්නේ ඇහැ කියලා අදහස් කරන්නේ ඇහි උපය රූපේ සති ඒකට ගෝචර වෙන චක්කු විඤ්ඤාය රූපයක් තියෙන රූප කියලා මෙතන අදහස් කරන්නේ වර්ණ సంతානයක් යම් කිසි වර්ණයක් හෝ සටහනක් එතකොට ඒකට විඥානයේ හේතු වුණා නම් දැකීම කියන සිද්ධිය සිද්ධ වෙනවා. දැන් දැකීම කියන ස්පර්ශය හට ගන්නවා. ඇහැට රූප තිබුණට නැත්නම් ඇහැ තිබුණට රූප තිබුණට විඥානය ආවේ නැත්නම් එතන ස්පර්ශයක් එන්නේ නැහැ. දකින්නෙක් හෝ දැකීම කියන කාරණාව ඉෂ්ට වෙන්නේ ඒ නිසා ඇහත් පටිච්ච රූපේ කියලා කියන්නේ ඒකට එළඹිච්ච රූපේ ලෝකේ තියෙන රූප ඔක්කොම ඒකට අදාළ වෙන්නේ නැහැ. ඇහැට තියෙනවා මේ එල්ල කිදිමේ ගතියක්. ඒ එල්ලෙට ඉදිරිපත් වෙන රූපේ තමයි මෙතෙන්ට ගෝචර වෙන්නේ. පටිච්ච රූපේ ආවට පස්සේ ඒක විඥානයේ විසින් යෝජනා ස්ථිර කරන්න ඕනේ. එතකොට ස්පර්ශ වෙනවා. ඒක හරියට ඉදිකට්ටේ මහනකොට මැසිමේ finger මැසිමේ ඉදිකට්ටේ යට යනකොට පිටිපස්සෙන් යටින් බොබින් එක දාලා ඒක කොක්ක ගහන්න ඕනේ. නැත්තම් මැස්මක් වෙන්නේ නැහැ. උඩ ඉදිකට ඇනගෙන යනගෙන ගියාට බොබින් එකේ නූල් නැත්තම් ඉදිකට පාර වදිනවා මැහෙනවා වගේ පේනවා මැස්මක් ඉන්නේ නැහැ. හැම පුඩුවකටම යටට එන හැම පුඩුවකටම යටින් බොබින් පහර වදින්න ඕනේ. ඒක අපි කියනවා ආසන කාරණාව කියලා. ඒ නිසා ඇහත් රූප තිබුණට එතන විඥානයේ උදව්ව නැත්තම් ඒක ස්පර්ශයක් වාටපත් වෙන්නේ නැහැ. යම් වෙලාවක මේ තුන තියෙනවා නම් එතන ස්පර්ශයක් පහළ වෙන්න ਸਰබලධාරි දෙවියෙක් අවශ්‍ය නැහැ. මම යවෝනේ නැහැ. මනාපය අවශ්‍ය නැහැ. ඒ කාරණා තුන තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. ඒක නිසා මේ ඇතිවෙච්ච ස්පර්ශය ගත්තොත් ඒ අපි සිඩ්නි වලදී කරපු ඒ නලකලාප සූත්‍රයේදී ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා මේ ඇතිවෙච්ච ස්පර්ශය ඕනේ වක් කරගන්න පුළුවන් එකට මම මම කරගත්ත දෙයක්ද අනුන් මට දීප එකක්ද නැත්නම් මම සහ අනුන් දෙකොල්ල ඇති වෙලා එකතු වෙච්ච එකක්ද නැත්නම් අ හේතු අප්‍රත්‍ය කිසිම හේතුවක් නැතුව ගහින් ගෙඩියෙන්න වගේ වෙච්ච එකක්ද කියලා එතකොට සාරිපුත්‍ර සාංශ කියනවා මේ මේ වගේ ස්පර්ශ මම හදාගත්තෙකුත් නෙවෙයි. අනුන් මේකට දාපෙකුත් නෙවෙයි. මම සහ අනුන් දෙකොල්ල එකතු කරලා හදපෙකුත් නෙවෙයි. අ හේතු අප්‍රත්‍යකින් එනෙකුත් නෙවෙයි. ඒකට අදාළ හේතු තියෙනවනම් මේක එනවා. ඒක නිසා ස්පර්ශය ගැන අවබෝධ කරගන්න ඕන නම් ස්පර්ශයෙන් ඉස්සෙල්ලා tire පිටිපස්සේ තියෙන වැඩ ටික තේරුම් ගත්තොත් ඒ ටික තියෙනවා නම් මේ කවුරක්වත් බ්‍රහ්මෙක්වත් සර්බදාරි දිවි කෙනෙක්වත් ස්පර්ශයේ ඇති කරනවා නෙවෙයි එහෙම නැතුව මම ඇති කරනවත් නෙවෙයි මටත් අයිතියක් නැහැ දෙකොල්ල එකතු කරන ඇති කරනවත් නෙවෙයි ඒ කියන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් අහින් ගෙඩියන වගේ දෙයක්වත් නෙවෙයි අදිච්ච සමුප්පන්නත් නෙවෙයි මේ පිටිපස්සේ තියෙන චක්කුංච පරිච්ඡ රූපේච උපජ්ජති විඥානං කියන නිසා හටගන්නේ යම් හේකින් චක්කුංච පරිච්ඡ රූපේච උපජ්ජති විඥානං කියනක උනා නම් මට ඒක වළක්වන්න බෑ ਸਰබලකාරී දෙයියන් වළක්වන්නත් බෑ අපි දෙගොල්ලේ කොටුනට වළක්වන්නත් බෑ ඒකට හේතු තියෙනවා. ඒක නිසා මේ ඇති වෙච්ච ස්පර්ශය මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක මගේ ආත්මය කරගත්තොත් මේ අනවශ්‍ය දෙයකට අනුන්ගේ බබෙකුට උප්පැඩ සත්‍යකෙ මේ ලියලා තියෙන්නේ. තමන්ගේ ගෑනේ තමයි ළමයා හම්බෙලා තියෙන්නේ. නමුත් ඒක වෙන මිනිස්සුෙක් වෙන්න පුළුවන්. අපි කරන්නේ ටක් ගාලා පැන පොවමන් අසංගත. තාත්තයි කොටුයි අසං කරනවා. ඉතික අසං කරුවට පස්සේ ඉස්සරහ තියන් නලවනකොට අනේ මගේ රත්තරම් පුතේ කියලා ගෑණි වෙටිපත්illa hina වෙනවලු හතර hinaවක්. අනේ මේ අමනයා දන්නවනම් මේ අනුන්ගේ දරුවක් නලවන්නේ කියලා. මුළු සංසාරෙම ඔච්චරයි. ඒක හතරම හයිනාවනේ එකක්. මිනිහා ඉලිපත් ඉඳගෙන තමන්ගේ උන්නක ළඟලේ තියාගෙන කිරි දරුවා නලවනවා. ගෙදර ගෑණි උයන ගමන් hina වෙනවා. දැන් නම් DNA RNA පරීක්ෂණ තියෙනවා. ඒ දවස්වල තිබුණේ නැහැ. ඒවත් වැඩේ එකයි. එදත් එකයි අදත් එකයි. ඒ වාගේ මේ ඇතිවෙච්ච මේ ස්පර්ශය යම් කිසි කෙනෙක් මඤ්ඤණා කරනවා නම් මේක මමය මාගේය කියලා ඉතින් බුදුරජාණන් කියන මේ අනවශ්‍ය ප්‍රශ්නයක් පටන් ගන්න එතන. ඒ මොකද මේ කාරණා ටික එකතු වුණොත් ස්පර්ශය ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් ගතියක් නැහැ. ඒවා හේතුඵල ධර්ම. අපි හේතුඵල ධර්ම පිළිබඳ පැත්තක තියලා මේ ඇති වෙච්ච ඇහැ මගේය, මේ දකපු රූපය මගේය, මේ විඥාණය මගේය. ඒ නිසා මේ ඇති වෙච්ච ස්පර්ශය මගේ කියලා බාරගත්තොත් අර පිටිපස්සෙන් එන දෙන විශාල ප්‍රශ්න රාශියදම සංකීර්ණතා රාශියටම උත්තර දෙන්න ඕනේ. ඉතින් අපිට මේ ස්පර්ශය එනකොටම මේ ස්පර්ශය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලන්ඩ මොන ධර්මක ලෑස්තියක් තියෙන්න ඕනද කියලා හිතන්න මොන ධර්මක සුතමේ ඥානයක් තියෙන්න ඕන කියලා මොන තරමක චින්තාමේ ඥානයක් ඒ වගේ මේක වෙනකොටම මේක ලෑස්ති වෙලා ගියේ නැත්නම් මේක මම කියා ගන්නවා මේක මගේ කියා ගන්නවා මේක මගේ ආත්මය කර ගන්නවා ඒක ඉතින් අපි ඔක්කොම හැටිනේ ඒක බරපතල අපරාධයක් කියලා පෙන්වන්නේ නැහැ නේ ලෝකයා ඒ නිසා ඒක නාමඤ්ඤනා ඉංචිත පන්දිත පపంචිත දිගටම යනවා ඒ හැම තණ්හාමාන දිට්ඨියෙන් අල්ලන නිසාම මේ ස්පර්ශ කරන දේ අපිට නිසිලස බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ හිත එතකොටම මේ ඇහැ මගේ කියාගෙන මේ දැකපු රූපයේ මා දුටු මල කියලා එකට නමකුත් දාගෙන ඒකට කිය විඥානයත් මම කියාගෙන එතකොට මේ ස්පර්ශය අල්ලගත්තට පස්සේ එයාට මේ ස්පර්ශ කරපු දේ පිළිබඳව ඇති හැටිය දැකීම බුහතං බුහතතෝ පස්සත කියන්නේ කරන්න බෑ. මොකද මේක මම කියන ගතිය ඇති වෙලා තියෙන නිසා. ඉතින් ඒක නිසා කවුරු හරි ස්පර්ශ වෙන නිසින්ින්ද වෙන්න දීලා કોઈ වෙලාවක හරි ස්පර්ශයක් නැත්නම් මේ දැකීමක් එහෙම නැත්නම් මේ ඇහිීමක් එහෙම නැත්නම් මේ ගඳක් රසක් එහෙම නැත්නම් පහසක් එහෙම නැත්නම් අපි කියමු මනසට එන හිතවිල්ලක් එනකොටම මේ ස්පර්ශය ඇති කරන ඒ ප්‍රස්තුතය විඳිනකොටත් එකම මේ විඳින දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන එක බුදුරජාණන් මදුබින්දික සූත්‍රයේ සඳහන් කරන්නේ නාභි වදති නාභි නන්දති නාජෝස තිට්ඨති ඒක ඇත්තටම බුදුරජාණන් පාවිච්චි කරන්නේ ඒක මේ මට්ටම දිරාගෙන දිරාගෙන කියලා පිළිකා බවටපත් වෙලා ප්‍රපංච කරන මට්ටමට ගියාට පස්සේ කියනවා ඒ ප්‍රපංච අභිනන්දනය කරන්නත් එපා. නන්දනය කරන කියන්නේ සතුට වෙනවා. තරුණ ප්‍රීතිය. එහෙම නැත්නම් අභිවදති කාටවත් කියන්න යන්නත් එපා. නාජෝස තිටදි මේකට රිංග ගන්න යන්නත් එපා. ඒ වගේ මේ ස්පර්ශය එනකොට අල්ලනවා කියන එක හරි අමාරු දෙයක්. ඒක කිසිත්ම සහැළු දෙයක් කියලා කාටවත් වාද කරන්න බෑ. අල්ලනවත් එක්කම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න නම් මේ ස්පර්ශය මම කියා ගැනීම නිසා දීර්ඝ අර්බුදයක් ඇති වෙනවා අන්තිමට පිළිකාවකටපත් වෙලා ඒක විසින්ම මේක වහලා ගන්නවා පිළිකාවේ අපි කියන්නේ මුල් දුවන රෝගය කියලා පිළිකාවට කියන්නේ මේ ප්‍රපංච කියන්නේ මුල් දුවන රෝගයක් මේක කියාට පස්සේ ඒක සම්පූර්ණ වහලාගෙන මේ පිළිකාවල තියෙන ලක්ෂණයක් තමයි ඒකට ඕජාව උරාගන්නේ Tamanගෙම ශරීරෙමයි ශරීරයට දෙන ඉඳුරන්ට සෛල වලට දෙන ඕජාව උරාගෙන කොටසක් විශේෂයෙන් වර්ධනය වෙලා මුල් දිවට පස්සේ අර මුළු ප්‍රදේශයේම සම්පූර්ණ මරලා ගන්නවා. ඒ වගේම තමයි ප්‍රපංච. මේ ප්‍රපංච එන්නේ ඉස්සල්ලා මේ ස්පර්ශ මට්ටමේදීම මේක දකින්නවා කියන එක පුළුවන් නිසා නෙමෙයි මේ කියන්නේ. මේක මූල ධර්ම වශයෙන් මේ පෙන්නකට දෙන්න හදන්නේ. ඒක ඔය මේ ශේෂ්ත්‍රය පිළිබඳව ඉතාමත්ම මම කරන අපේ කටුකුරුද ස්වාමීන් වහන්සේ බව පිළිගන්නවා අපිට මේ වේදනා තණ්හා ඇවිල්ලා තණ්හා වලින් පස්සේ තමයි භාවනාව වෙන්නේ මේ දුක කියලා කියන්නේ දුකට හේතුව වෙන තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව ගන්න භාවනා කරන මිසක වේදනා කැඩිල්ලක් හෝ සංඥා ස්පර්ශ කැඩිල්ලක් බුදුරජාණන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද හේතුව එතෙන් දෙනකොට අපි අහුවෙලා ඉවරයි. අපිට අල්ලනවා නම් අල්ලන්න පුළුවන් තෘෂ්ණා මට්ටමෙන්. දැන් ඊට අවස්ථා දෙකකට කලින් ගිහිල්ලා කියනවා ස්පර්ශය එනකොටමත් ඇහත් රූපයත් චක්කු විඥානයක් තියෙනවා රූපේ එනවා කියන එක වළක්වන්න කෙනෙක් නැහැ. ඒක මේ දෙයියන් කරපු දෙයක්වත් නෙවෙයි උඹ කරපු දෙයක්වත් නෙවෙයි දෙන්න එකතුලා කරපු දෙයක්වත් නෙවෙයි ඒක මේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා චක්ක විඥානයක් තියෙනවනම් ඒක උපදිනේ යන මේ කාරණේ विद्यमान වෙයි උපදවනව නෙවෙයි. එතන මේ පුද්ගලයක් කරනව නෙවෙයි. න්‍යාය ධර්මයකට අර මූල ධර්ම තියෙනවා නම් සිද්ධ වෙනවා. ඒකට මේ ස්පර්ශය තියෙනවා නම් යමක් අපේ ඇඟට කොහටට හැප්පුණාට පස්සේ ඒක දැනෙනවා කියන එක ස්පර්ශය ඇති වෙලා දැනීම වළක්වන්න බෑ කාටවත්. ස්පර්ශ කරපු ගමන් ඒක වින්දනයක් බවට විඳීමක් බවටපත් කරනවා. ඊට පස්සේ අපි හිතුවොත් මේ ස්පර්ශය ඇති වුණාට පස්සේ මේ වේදනාව නැති කරන්න හදනවා කියලා කරන්න බෑ. ඒක ඒ ප්‍රවාහයක් නෙගලන්නේ. මේ හේතු මේ හේතුව තියෙන මේ ඵලය එනවා. ඉතින් අපි ඊයේත් සාකච්ඡාවේදී ධනේදී යෝනාට පස්සේ හිතාගත්ත මේ මේ ප්‍රශ්නයක් කල් තිබුවා. මේ ස්පර්ශ මට්ටම මේක නැත කරන්න බැරිද? දැන් ඊට පස්සේ නේ වේදනා මට්ටම නැත කරන්න බැරිද? බැරි නෑ. හැබැයි ඒකට මේ බුදුරජාන් වහන්සේ උගන්වන ක්‍රමය අපිට අවබෝධයෙන් නෙවෙයි කරන්න වෙන්නේ. චින්තාමේ වශයෙන් තේරුම් අරගෙන සුත්තමේ වශයෙන් තේරුම් අරගත්තොත් ඒකෙදිත් අපිට රසවත් ධර්ම කොටස රාශියක් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට භාවනා කරනකොට ඒ දැනුම එතන එතන යොදවලා ප්‍රයෝජනේ අර්ථයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද දැන් මෙතනත් පටිච්ච සමුප්පාදේ පස්සපච්චා වේදනා කියන එක තමයි උගන්වන්නේ. ස්පර්ශය තුනට පස්සේ වේදනා. වේදනාට පස්සේ ඉතින් මේකේ තියෙන විදියට සංඥා නැත්නම් සංජානන විතක්ක ප්‍රපංච කියන පැත්තට යනවා. පටිසම්පාදනයේ පස්සපච්චා වේදනා වේදපච්චා තණ්හා කියන එක. නමුත් අපි මේ ඒ නිසා අභිධර්ම උගන්වනකොට පස්ස පංචමක ධර්ම වශයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පහක් අපිට උගන්වනවා. මන නාම කියන ස්වභාවේ නාම කියලා කියන්නේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන. නමුත් ඒ ත්‍රිපිටකයේම සම්මාදිට්ඨි සූත්‍රයට ගියාම නාම ධර්ම පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වශයෙන් ඕඩර් එක මාරු කරලා. එතන වේදනා ඊගාට සංඥා ඊගාට චේතනා ඊට පස්සේ තමයි ස්පර්ශය එන්නේ ඊට පස්සේ මනසිකාරය ඒ නිසා අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පහු කරගෙන අවිල්ලා තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් කියන විදිහට. මේකේ තියෙනවා ස්පර්ශ කරාට පස්සේ විඳින්නේ ස්පර්ශ කරාට පස්සේ සංඥා කරන්නේ ඊට පස්සේ මේ විතක්ක ਵਿਚාර විදිහට දිගට යන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ එකම ධර්මය එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන ආකාරය දැමපු ගමන් ඔක්කොමලා දාර්ශනිකයෝ ඉවරයි. රේකිය කමිට හිතන ඔක්කොම වංගලොත් වෙනවා. කාටවත් හිතා ගන්න බෑ අම්මා දරුවා හම්බ වෙනකොට දරුවා විසින් අම්මත් වදනවයි කිව්වොත් එහෙම අමාරුනේ කිය. අපිට කියනවා අම්මා දරුවා ප්‍රසූත කරයි කියලා. නමුත් ඒ දරුවා ප්‍රසූත නොවුනනම් අම්මා නිකන් ගෑණියෙක් නේ. දරුවා ප්‍රසූත කරනකොටම ගෑණියක් අම්මා කෙනෙක් වෙනවා. ඒක ලෝකයා දන්නේ නැහැ දරුවෙක් ප්‍රසූත කරපු නැති ගෑණියෙකුට අම්මා කියන්නේ නැහැ නිසා දරුවෙක් ප්‍රසූත කරනවත් එක්කම ප්‍රසූත කරන දරුවා මවක් වදනවා. ඒ වගේ ස්පර්ශයක් පහළ වෙනකොට ඒ ස්පර්ශයේ විසින් වේදනාව ඇති කරනා වගේම ඒ ස්පර්ශයේ විසින් වේදනාවක් කරන වේදනාව විසින් නැවතත් ස්පර්ශයක් ඇති කරනවා මෙන්න මේ කරකවෙන කරකැවිල්ල කොච්චර ගැඹුරුද කියනවනම් ඒක කියනවා මේ සාමාන්‍ය කෙනෙකුට වටහා ගන්නත් අමාරුයි හිතන්නත් අමාරුයි භාවනාවට ලක් කරන්නත් අමාරුයි නමුත් සරුවචන් වහන්සේ මේක තමයි හැම දෙයක්ම හැම දෙයකට ප්‍රත්‍යুৎපන්න වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම තව දෙයකට හේතුවක් වෙනවා. ඵලය නැවත තව දෙයකට හේතුවක් වෙනවා. ඒක නිසා අපි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ පුසන්ති පස්සා උපදින් පටිච්ච. තම තමන්ගේ රුචි අරුචිකම් අනුව තමයි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. අපි හිතනවා මේ මේ කියන ක්‍රමයේ හැටියට හැට රූපයක් හම්බෙච්ච ගමන් විඥානය එතන තියෙනවනේ ස්පර්ශ ස්පර්ශ කරනවා. නමුත් ඒ ඇහැ එතන තියෙදි වෙලා කනට සද්ද ඇහෙනවනේ අයියව ස්පර්ශ කරන්නේ නැත්තේ. ඒ වෙලාවේ නහරටත් ගඳ සුවඳ වදිනවා. ඇයි ඒව ස්පර්ශ කරන්නේ නැත්තේ? ඇයි කයට පහස දැනෙන එක ස්පර්ශ කරන්නේ නැත්තේ? ඇයි හිතට එන හිතිලි ඉස්සරහට මේ ඇහැට පේන රූපෙන් තමයි වැඩිම කෙලස් පහළ වෙන්නේ. එතකොට මේ හයකට යන්න තියෙනකොට විඥානය ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා. ඇහෙනවා කියන්නේ අමාරුයි. ඇහැට රූප මුලිච්ච වෙනවා. කනට ශබ්ද මුලිච්ච වෙනවා නාසයට ගඳ මුලිච්ච වෙනවා රස දිවට මුලිච්ච වෙනවා, කයට පහස මුලිච්ච වෙනවා, හිතට හිතවිලි එනවා. දැන් විඥානේ මැදට වෙලා ඉඳගෙන කොයි එකටද යන්නේ කියන එක ස්පර්ශ කරන්නේ මොකේද කියන එක අපේ රුචි අරුචිකම් අනුව නිවිනිශ්චය වෙන්නේ. නැත්නම් කවුද විනිශ්චය දෙන්නේ විඥාණයට දැන් ඔබ රූප බලපන් සද්දා සාපන් ගඳ බලපන් කියලා. ඉතින් ඒ නිසා ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ ඊට ඉස්සෙල්ලා මේ ස්පර්ශ කරන එකේ වැඩිම කෙලස් තියෙන තැනට ඉබේම ඇදලා යනවා. ඒ වුණාට භාවනා කරන එක නම් ඒ ස්පර්ශ කරාට පස්සේ යා කියනවා මේක මම වග කියන්න බෑ ඒක වෙච්ච දෙයක් කියලා. නමුත් මතක තියාගන්න ඕනේ පොඩි දරුවෙක් ඉඳුල් කට ගන්න වෙලාවේ ඔක්කොම රසවත් දේවල් මැදින් තිබ්බට පස්සේ ඒ දරුවා ඒ දේ තෝරන්නේ අහම්බයක් නෙමෙයි නේ දරුවගේ රුචි අරුචිකම් අනුව තමයි ඒක යන්නේ. එහෙම නැත්නම් මධ්‍යමතාන්තර අනුව සිද්ධ වෙනවා. අන්න ඒ ටික අපේ ස්පර්ශය විනිශ්චය කරනවා. ආන් ඒ බව දැනගන්න නම් අපි දුන්නොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙන යම් අත්දැකීමක් හතරපත් වෙනකොට ඒ හතරපත් දෙනා කොයි කොයි ආකාරයෙන්ද ඒක බුද්ධ විදින්නේ කියලා බැලුවොත් දෙන්නේ කවදාවත් එකම බුද්ධ විදින්නේ නැහැ. ඒක එකන එක එක දේවල් බුද්ධි විඳිනවා. ඒ බුද්ධි විඳින්නේ යාගේ මති මතාන්තර හැටියට. ඒනෝ තමයි සාහිත්‍ය හැදිලා තියෙන්නේ. ඒනෝ තමයි අපි මේ අගයන් ආඩම්බරයෙන් දීලා තියෙන්නේ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා එක එක ණය හැදෙන පරිසරය අනුව තමයි සාහිත්‍ය හැදෙන්නේ. ඒ කියනවා අරාබිකාරයා අපි කිය මුස්ලිම් මිනිස්සයා එයත් විශ්වාස කරනවා දිව්‍ය ලෝකයක් සහ අපායක්. එයාගේ දිව්‍ය ලෝකය සදා හරිත වන රේඛා මැද්දේ ගලා වසින දියලි සහිත බොහොම සීතල තැනක්. එයාගේ අපාය ඉතාමත්ම සැර තැනක්. අන්තිම දරුණු තැනක්. දැන් ටිබෙට් රටේ තියෙනවා අපාය දිව්‍ය ලෝකය. ඒකේ අපාය අන්තිම සීතල තැනක්. ටිබෙට් ජාතිකාර සීතල පෙන්වන්න බෑ. ඒක ඌගේ දිව්‍ය ලෝකේ හරි උණුසුම් තැනක්. ඒ නිසා තම්බිකේ අපාය ටිබෙට් රට දිවි ලෝකේ. තම්බිල දිවි ලෝකේ ටිබෙට් රට රබයි. මේ දෙකොල්ල දැක්කේ නැති තාක්කල් අරකොල්ල අර මතේමනේ ජීවත් වෙන්නේ. එයා හැදිච්ච පරිසරය අනුව එයා කියන හොඳට පින් කරපන් උණුසුම් තැන ගිහිලා උපදින්න කියලා ටිබෙට් ආදිකෝ දරුවන්ට උගන්වනවා. තම්බි කියනවා පුළුවන් තරම් පින් කරපන් සීතල තැනකට යන්න මල හොන්තුයි මේක උදේ ඉඳලා හැන්දෑව වෙනකන් 35 40 උෂ්ණත්වයේ. ඉතින් මේ විදියට අපි ස්පර්ශ ස්පර්ශ කරන්නේ අපි ගන්න අගයන් ආඩම්බරයන්. අපි මේ දේවල් තෝරන තේරිල්ල ඒ කාන්තේම අපි හැදිච්ච පරිසරය අනුව අපේ රුචි අරුචිකම් අනුව අපේ පෞරුෂත්වය අනුව අපේ කර්ම ශක්තිය අනුව වෙනවා මිස එන දේ එන හැටියට ස්පර්ශ කරන්න අපිට බෑනේ. ඒක හැම වෙලාවම වේදනා සංඥා චේතනා කියන තුනෙන් පෙරලා තමයි එන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් මේ වස්තු ගොඩක් තියෙනවා. නෑ අපි කියමු අපි කඩේකට යනවා. අපි නෝ රුපියල් 10ක් තියෙනවා. ඒ රුපියල් 10ට දෙන්න බඩු ගොඩක් තියෙනවා ඒ කඩේ. දැන් මේ රුපියල් 10ට කොයි බඩුවද ගන්නෙ කියලා විනිශ්චය කරන්නේ අපේ රුචි අරුචිකම් වල හැටියටනේ. ඉතින් මේ කඩේට දොස් කියලා වැඩක් නෑනේ මේ කඩේ නරක බඩුවක් තිබ්බේ කියලා. මොකද මමනේ තෝරන්නේ. ඒක නිසා මේ ස්පර්ශෝ ස්පර්ශ කරනකොට ඊට කලින් මගේ වේදනා සංඥා චේතනා තුන වැඩේ කරලා ඉවර වෙලා තමයි මා ස්පර්ශ කරන්න කිව්වට ඒක යෝගාවචරයක් පිළිගන්න කැමති නෑ. එයා අහිංසකමක් පෙන්නනවා. හැබැයි හොඳටම පේන දේ මොකද්ද? ස්පර්ශ කරුවාට පස්සේ කියන්න කියන්නේ මොකද්ද ස්පර්ශ කරේ කියලා? කිය අනිවාර්යයෙන්ම ওই වචන තුන තියෙනවා. එයාගේ වේදනාවේ ස්පර්ශ කරපු දේ කරන විස්තරය තියෙනවා. එයාගේ සංඥා ස්පර්ශ කර දෙය විස්තර කරනකොට පේනවා. එයාගේ චේතනා ස්පර්ශ කරපු දේ විස්තර කරනකොට පේන නිසා කියනවා ආස්වාසිය බලලා පේන විදිහට කියන්නේ කියලා. එක්කිනුටවත් කියන්න බෑ. කොහොමඩක්වත් කියන්න බෑ. අපි හැම වෙලාවෙම මේක උපමට්ටම් කරනවා. එහෙම නැත්නම් අව탁සේරු කරනවා. එක්ක අදි탁තිරු කරනවා. ඒ නිසා ඇතිදේ ඇති හැටියට අපිට කරන්න බැරි. අපි දන්නේම නෑ ස්පර්ශ කරනත් එක්කම අර වේදනා සංඥා චේතනා වැඩ කරලා ඉවරයි. ඒ නිසා දකින්නකොටම අපි ඒකට අගයන් ආඩම්බරයෙන් ආරූඪ කරනවා. ඒක නිසා හැම කෙනෙක්ම ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම තමන් පිළිබඳව කවදාකවත් ඇති හැටි දන්නේ නැහැ එක්කෝ උනට වැඩි ලොකුට හිතාන ඉන්නවා එතෙන් අටුතාවෝ තක්සිරු කරනවා මේ දෙකම මානසික රෝග සරුවච්චන් වහන්සේට විතරයි භූතම් භූතතෝ පසත කියලා කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට විතරයි. එහෙම නැත්නම් සතිය පිහිටපු චිත්තක්ෂණේ විතරයි. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම දකින්න දේ අලංකාර සාහිත්‍යයට දානවා. උපමට්ටමට දානවා. ඒක සම්පප්ලාපයක් බව අපි දන්නේ නැහැ. ඒක බොරුවේ මල්ලි බව අපි දන්නේ නැහැ. ඒක අපේ දිනදා විවහාරේ බවටපත් වෙලා කියන හැම දෙයක්ම ටිකක් ආලවට්ටම් කරලා උපමට්ටම් කරලා ඒ මිනිස්යාට හිත ගන්නාසුළු විදිහට අපි මාකටිං පාරක් දානවානේ. ඕනම දෙයක් ඕනම කෙනෙක් කියනකොට ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් තියෙනවා. ඒ මොකද හැම වචනයකම යට න්‍යාය පත්‍රයක් තියෙනවා. න්‍යාය පත්‍රය ඉන්නේ කොහෙන්ද? ස්පර්ශ කරනකොටම ස්පර්ශ කරන්නේ වේදනාව අනුව, සංඥා අනුව, චේතනා අනුව. ඉතින් ඒක නිසා මේ බව දැනගෙන භවනා මේ දැන දැනගෙන බලන එකට කියනවා විපස්සනා කරනවා කියලා. මෙහෙම දන්නේ නැතුව බලන එකට කියනවා පුතඥයයි කියලා. ඒක තේරෙන්නේ බලලා එයා දෙන කට උත්තරේ. ඒක තමයි ගමට අංශුද්ධ කරනවා කියන්නේ. ඒක තමයි ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ. ඒ නිසා කියනවා දැනගෙන යන්න ආස්වාස් ප්‍රසආදී ඇවිල්ලා හැපෙනකොටම දැන් මේ අපි මෙතෙක් වෙලා කතා කරේ චක්කුච්ච පටිච්ච රූපේචනේ. අපි හිතමු කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති. කාය විඥානං තස් සින්නඳංගති පස්සෝ කියලා ආස්වාසයක් එනකොට අපි රූප බලන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරනවා. අද්දහල්ට යන්නෙත් නෑ කියලා. ගන්ධ රස පහස නැතු පහස තියෙනවා ගන්ධ රස නැහැ හිතන්නෙත් නැහැ මේ පේන ආස්වාසය ඇති හැටියෙන් දැකගන්න දැකව බව සාක්කියට තමන් ඒක භාවනා කරන කෙනෙක් නැත්නම් කර්මස්ථානාචාර්යවරේ සත්පුරුෂයෙක් කරන යාට කියන මට ආස්වාසය එනකොට මෙහෙමයි දැක්කේ කියලා කාටවත් කියන්න බෑනේ එක්ක දැක්කේ නැහැයි කියලා අඬනවා එහෙමනම් මේ දැකපු එක හිතුවට වැඩිය ලොකුයි කියලා අඬනවා එමන් මේ දැකපු හිතුවටදී තුනී කියලා අඬනවා. මේ මොනවත් ඉල්ලන්නේ අපෙන් අපේ කියන්නේ මේ දැකපු දේ දැකපු විදිහට කියපන් කියලා. කිසිම කෙනෙකුට බෑනේ උගුර පටල වෙනවා කියා ගන්න බෑ කියා ගන්න හැමදේම වැරදි නියෝජිතයක් දෙනවා. ඒ නිසා කරන හැම දෙයකම පෞද්ගලිකකරණයක් කරනවා. ඒ වගේම Taman දකපු දේ සාධාරණීකරණය කිරීමක් කරනවා. මතවාදයක් දාන්න හදනවා. හොඳ නරක දෙකට දාන්න හදනවා. ඊට පස්සේ කවදාකවත් කීන දේ නෙවෙයි කියවෙන්නේ. අපි ගත්තොත් ඒ පන්දිස්වාංශ ගොඩක් වෙලාට ගන්න එක කියනකොට දැන් මේ පටිගත කිරීමේ යන්ත්‍රයක් තියෙනවා. ওই යන්ත්‍රයයි අපේ කනයි එකම තමයි. රූපේ ගිහිල්ලා මේකට වදිනකොට ඒ යන්ත්‍රයේ ස්විච් එක ඕන් කරලා තිබුණොත් එයාට ඒ ශබ්ද තරංග විද්‍යුත් චුම්බක තරංගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ කනට ශබ්ද තරංගයක් ආවම චක්කසෝත විඥානයේ තියෙන ගියොත් ඒක නෙවෙයි අපි අහන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් යනවා මොලේ අහන තැනට ආයතෙන්ට එතෙන්ට ගිහිල්ලා ඒක ඩිකෝඩ් වෙනවා කෝඩ් වෙනවා ඊට පස්සේ තමයි එහිම සිද්ධ වෙන්නේ ඉතින් මේ තද්ද යන්ත්‍රයේ අහන එකයි මම දැන් අහපු එකයි අරගෙන බැලුවොත් දැන් මේ මම අහමු බන හෙට ගිහිල්ලා අහන්න බෑන රෙකෝඩ් කරපේක. නෑ හිච්ච ගොඩාක් තිබිලා තියෙනවා ඒකේ. දෙන්නම එක වැඩේ කරන්නේ. ඒ මොකද මම වරණවශෝෂණයක් කරන්නේ. මට ඕන ටික ලොකු කරලා අල්ලනවා. දන්නේ නැතිව ණය කරගන්නවා. දෙවෙනි දේ අහනකොට අලුත් දෙයක් තියෙනවා. ඒක නිසා මේක පටිගත කිරීමේ යන්තරයේ ඒ කාන්තේම ඇත්ත ඇති හැටියට වාර්තා කරනවා. නමුත් අහලා තියෙනොද පටිගත කරන යන්ත්‍රයක් කවදා හරි නිවන් දැකලා තියෙනවා කියලා. කවදාවත් නැහැ. මිනිස්සයාට කවදාවත් ඇහෙන දේ නෙවෙයි අහන්නේ. අහන්න බලාපොරොත්තු නෙවෙයි ඇහෙන්නේ. ඒ නිසා මිනිස්සයා හරිම විචිත්‍රයි. අම්මෝ පිසා ඕනම කෙනෙක්ගෙන් අහන්න මොනවද කියලා දැම්මනවද ඇහුණ කියලා කියන්න කියලා. කවදාවත් ඒ විදිහට කියන්න බෑ. ඒ නිසා ඔය රුසියානු විප්ලව වෙලාවේ රුසියාවේ හිටිය ගර්ජොෆ් කියන ඒක විදිහක ධර්ම ගැන හොයන මිනිසෙක්. එයා ගොඩක් ඔය ස්පෙන්ස්කි තමයි යාගේ පොත් ටික ලිව්වේ. එයා මේ 1919 වෙනකොට ඉන්දියාව ලංකාව වගේ හැම තැනම ඇවිදලා මොකද්ද මේ ආගම කියන එක හොයන්න ගිහිල්ලා තිනවා 30 දෙනෙක්. මෙයා විතරයි ඉතුරුනේ අනික සියරම මලක්. ඊට පස්සේ ඇවිල්ලා යා රුසියාවට කියන්න පටන් අරගත්තා මේ මිනිස්සු ඒක හැදෙන හැදෙන තැන්වල හැටියට දිවි ලෝක කියලා જાතියක් කියනවා අපාය කියලා කියනවා මේ ඔක්කොම ගත්තට පස්සේ අමු පිස්සු එක එකක් දැකපුවා නෙමෙයි මේක තියෙන කියලා මෙයා කතා කරනකොට දිවිසු කට අරගෙන අහගෙන ඉන්නවා පස්සේ ආ ප්‍රංශ කියලා තමයි ගොඩක් දේශන පැවැත්වුවේ ඒ දේශන පවත්වන වෙලාවේ ආ දේශනා කෙරුවට පස්සේ සමහර ප්‍රශ්න අහනවලු. ඒකට කියනවලු දැන් ඔබතුමා කිව්ව නේද මෙහෙම කියලා කියනවා මේ ඕක කියන්න එපා මම කිව්ව එක කියන්න එපා මට ඇහුනේ මෙහෙමයි කියලා කියපන් බට කවදාවත් මං කියන්නේ ඇහින්නේ හැමදාම අභියෝග කරනවලු දැන් ඔබතුමා මෙහෙම කිව්වා නේද කියලා වර නගනකොටම කියනවලු කවදාවත් මම කියන්නේ ඔබට ඇහෙන්නේ නැහැ ඔබට ඇහෙන්නේ ඔබට ඕනේ දේ ඒක නිසා ඔබ කවදා හරි රහත් වෙන්න ඕනේ නම් ඇහෙන දෙයට ඉඩ දීපන් අපිට බෑ නමුත් ඊබව දන්නවනම් රහත් වගේ නේ මට ඇහෙන්නේ මට ඕන දේ. දැන් අමාරු සයයට මට ඇහුන්නේ නැහැ කියනවා. එච්චරයි. ඉවරයි. ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් සාමාන්‍ය බඳපු කට්ටියට නෝන කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක ඉතින් හරියයි. මොකද වරණාව සෝතනේ මේක මේ තල්ලත්ත කොට මේ කුරුම්බයිත්ත කපලා දැම්මා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දඩබඩ සද්දේ. ඇහෙන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයාට බැලලා වැඩක් නැහැ. මොකද අවුරුදු ගාණක් එකම දේ කරනකොට ඒක වෙනවා. නමුත් ඒක පිළිගත්තයි කියලා තියෙ වැරද්ද මොකද්ද? ඒ නිසා මේ චක්කුංච පටිච්ච රූපේච වගේ සෝතණ්ඩ පටිච්ච සද්දේච කියලා ගත්තත් නැත්නම් මේ කායට ලැබෙච්ච මේ වායෝ පොට්ටබ ධාතුව හැපීම නිසා ඇතිවන ආස්වාද ප්‍රසවාසය ගත්තත් හුස්ම ගන්නවා නම් මේක වදිනවා නම් ඒ වෙලාවේ හිත ගියා නම් ස්පර්ශ වෙනවා කියන එකට ආයේ කවුරක්වත් අතමන්න ඕනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ඉන්න වෙලාවේදී gedara ගැන කල්පනා කරගෙන ඉන්නවා නම් හුස්මක් වදින්නේ නැහැ. වැදුනට ඒක වාර්තාගත වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කොච්චර මේ හුස්මට හිත දාන්න මුළු ලෝකෙම අමතක කරන්න එපායි. ඒක ලේසි නෑ. ඒක නිසා එක හුස්මක් එහෙම නැත්නම් එක චිත්තක්ෂණයක් සතිය පිහිටවීම ඒක නා සක්විති රජකම ලැබලා ඒ මුළු සක්විති ලෝකෙම තෑගි දුන්නට වැඩිය පිනක් කියලා කියනවා. එක චිත්තක්ෂණයකට අරමුණට හිත දාන්න නම් ලෝකෙම පාව දෙන්න බෑ. ඒක කරන්න බෑ අපිට. අපිට ආර්ය ගැන මතක තියෙනවා හේත ගැන මතක තියෙනවා ඒ නිවනර ලෝකයේ දෙනකොට කොනක් අල්ලනවා ඉතින් එතකොට කොන අල්ලනකොට ආනපානිය අහුවෙන්නේ නැහැ අහු වුණත් එක එක දේ එක දේ තමයි ආනපානට හිත ඵලයන් කියලා කියාට යන්නේ අපි ඒක දැනගත්තට ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඇති ගියාට හම්බුණාට පස්සේ ඒක වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න ගිය ගමන් සම්පූර්ණ වෙන කතාවක් කියන්නේ කිසිම කෙනෙකුට ඇති දේ ඇති හැටිද කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට හේතුව මොකද මේ දකින්න දේ ගැන අපි මඤ්ඤණා කරනවා. දකින්න දේවල් ඉන්ජන පන්දන ස්පන්දන নানা ප්‍රවිධයට මේක අනනවා. ඇනලා මේ වෙච්ච දේ අරමංශාර කියනකොට මොකද්ද අතිශෝක්තියක් දානවා. මොකද්ද අව탁සේවක් කරනවා. ඊට පස්සේ අපි හිතනවා එයා හරියටම දැනගත්තයි කියලා. කොහොම දැනගන්නේ? එයා භාවනා කෙරුවේ නැහැ. එයා අහන්න කතාව විතරයි. ආන්න ඔතන ওই තියෙන කාරණාව තේරුම් ගන්න එක මරණ මොහොතදීවත් වයසට ගියාට පස්සෙවත් ලෙඩ වුණාට පස්සෙවත් බෑ කියනවා. කල්ැතුව මේක තේරුම් අරගෙන මේකේ අවුල මෙතන තියෙන මේ sannivedanයේ අවුල මිස් කොමියුනිකේෂන් එක තේරුම් ගන්න ජීවිතයේ තරුණ වයසේ භද්‍ර යවුණේ කලු කෙස්ටිබේදී උත්සාහයක් ගන්න කියන උත්සාහය ඒකාන්තෙම පරාදයි. නඩුව පරාදයි. තොත් මේ පරාදේ පිළිගැනීම තමයි අනාත්මය කියලා කියන්නේ. මේ මං කරන වැඩේ හරියන්නේ නැහැ. ඉතින් හරියනවා නම් ආත්මයිනේ. ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඉතින් ඔබ බාරගනි. ඒක බාරගත්තා කියලා අපි මිනිවැරු නඩුවකටවත් ඉතකස දාන්නවත් කියන්නේ නැහැ. ඔබට ඕන දේ කෙරෙන්නේ නැහැ. ඉතින් එතෙන් මේ මේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නිස්සලාම කියනවා මේ හේතු කර්ම තියෙනවා අනිවාර්යයෙන්ම ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශ සිද්ධ වුණොත් වේදනා සිද්ධ වෙනවා. වේදනා සිද්ධ වුණොත් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. හඳුනාගත්තොත් විතක්ක ඊට පස්සේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරණේ සිද්ධ වෙනවා. ඒ නිසා එක පුරුකක හෝ අපි තේරුම් ගත්තොත් යමක් ඇති හැටිය දකින්ද නැත්නම් ඇති හැටියට යන්න එකම දේ ලක්ෂ වාරයක් වෙන්න දෙන්නවා. පළවෙනි ශරීරී කරණයකට වඩා දෙවෙනි එකට අපි ටිකක් සත්‍යයට කිට්ටුයි. තුන්වෙනි සැරේ ඊට වැඩිය කිට්ටුයි. මේකට බුදුජානක දීපු ක්‍රමය තමයි අනුපස්සනා ක්‍රමය. ඒක නිසා සද්දයන්තරේ සද්ද ප්‍රතිගත වෙනවා වගේම කනේ මේ සිදුවෙන දේ මම ඒක ඕනේ නෑ ඒකට. එහෙනම් සද්දයන්තරයත් මම එක්ක ඉන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ටික આવුත් ඒක රෙකෝඩ් වෙනවා. අපි මම පුංචිම කාලේ තිබුණ උත්සවයකට ලවුඩ් ස්පීකර් සෙට් එකක් ගෙනා. ඒ දවස්වල කියන්නේ මම මේ කතා කරන ඇත්තේ සමහරලාට 61 60 ඒ වගේ කාලේ පුංචි වයසක්. ඉතින් එතකොට මේ ඇතුලේ සද්ද පෙට්ටිය ඇතුලේ එකෙක් ඉන්නවා කියන එක තමයි අපිට ඇදලා දුන්න චිත්‍රය. දැන් මේක ගේන්න යනකොට ඉස්ලාම ගෙදරට ලවුඩ් ස්පීකරයක් ගෙනලා වැඩ කරනකොට ඒක මැජික් නේ. මේක දිහා බලවල ඉන්න ගමන් අපිත් එක පිටිපස්ස යන ඒ පොඩි එක නයිටත් මටත් බාරයි. මං කවදා හරි ලොකු වෙලා සද්ද පිටියක් ඇතුලේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා එයා ප්‍රකාශයක් කරා. ඒ වගේ තමයි මේ වෙන යන්තරේ අපි හිතන මේ කවුරුද කරන එකක් කියලා. එතන පේනවා කිසිම කෙනෙක් නැහැ. කරුණ හේතුනොත් ඒක වෙනවා. ඒ වගේම යමක් කනට ඇහෙනකොට අපිට මේ මමෙන්තරව මම මම මගේන්තරව මගේ ආත්මෙන්තරව මේක අහන්න පුළුවන් නම් එනේ ස්පර්ශය ස්පර්ශ කරන විදිහට ස්පර්ශ කරනවා. ඊට පස්සේ ඒක ප්‍රපංචන නෑ. ඒක තමයි කියන්නේ ඇහිම ඇහිමකින් නතර කරන්න. ඒක මත කතන්දර ගොතන්න එපා. ඒක මත වවාගෙන යන්න එපා. ඒ වෙනදී අපි මෙතකල් අපේ හැදියාව මත වෙච්ච එකක්. නමුත් බුදු උපදෙස් පිළිගන්නවනම් සද්ධාව තියෙනවනම් සීලයක් තියෙනවනම් සතිය තියෙනවනම් ඇහිච්ච දේ ඇහිච්චම නතර කරන්න පුළුවන් නම් ඊගාට ඊගාව චිත්තක්ෂණය සම්පූර්ණ අලුතෙන් වෙන දෙයකට ලෑස්ති. නමුත් අපිට එකක් අහපු ගමන් ඒකම නැවත අපි කොච්චර කතන්දර ගොතනවාද කියනවනම් ඒක නැත්තම් පටලවා ගන්නවද කියනවනම් අපි අහනවයි කියලා හිතියට ඊ ගාව චිත්තක්ෂණේ ඉඳලා අපි කැලේක ඉන්නේ අපි පටලවාගෙන ඉන්නේ. නමුත් ඒ කෙනාට ඒක වටහා ගන්න විදිහක් නැහැ. මොකද එයා යන්නේ මෙහෙම Tamange අත්දැකීමට අභියෝග කරලා නෙමෙයි. මේ අත්දැකීම අද්දුටු ප්‍රත්‍යක්ෂේ මම අත්දකලා කියන්නේ. මගේ කනට ඇහිලා තියෙන්නේ කියලා අපි ගහපා දෙන්නෙම අපි පළවෙනි පටන් ගන්න ඇත්තටම ප්‍රත්‍යක්ෂයෙන් තමයි. නමුත් ඊට පස්සේ අපි යන්නේ හදාගත්ත කතන්දර ගොඩක් මත. ඒක නිසා දකින්න වාරයක් පාස අහන වාරයක් පාස ගඳවත් පාසයක් පාස ගඳ ලබන වාරයක් පාස රස විඳින වාරයක් පාස පහස ලබන වාරයක් පාස හිතට එන හිතවිල්ලක් පාස මේ එකකවත් කෙලස් නැහැ. මේක මතින් හදන කතන්දරය තමයි කෙලස් ටික තියෙන්නේ. ඒක නිසා කතන්දර හදන තැනට ඉස්සල්ලා ඒ සිද්ධ වෙන තැන නතර කිරීමේදී සර්වඥාන්සේගේ දීර්ඝ කාලීන පරිේශණයක ප්‍රතිඵලයක් තමයි මේ කතන්දර ගෙතීම රූප බැලීමත් එක්ක කරන්න බෑ නොකර ඉන්න බැරිලු. රූපයක් බලනකොටම ඒක පිළිබඳව අදහන ගතිය මා දුටු දෙය කියලා අදහන ගතිය උංගාවක් වැඩි ඒ නිසා රූපය නිසා උපදින කෙලෙස් විශාල සංඛ්‍යාවක් මිනිසෙකුට තියෙනවා. එහෙනම් තමයි අපිට තියෙන දුකුමාරම දේ. එහෙන් තමයි ගොඩක්ම කෙලෙස් උපදින නිසා ආධුනිකයාට ඇහි කෙලෙස් උපදින හැටි බලා ගන්න බැරි තරම් ශීඝ්‍රයි. ඊ ගාවට කන ඊගාට නාසය ඊගාට තිය කය තමයි බුදුජානනාංශය දැක්කේ ආධුනිකයට ස්පර්ශ වෙනකොට බලාපොරොත්තුෙන් ගියොත් ලක්ෂ වාරයක් උත්සාහ කරොත් හැපෙන දේ හැපෙන දේ වතයෙන් කියාම කියා බෑමේ අභ්‍යාසපන්ති ලේසිම තැන ඒකයි මේ කායනුපස්සනාව ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒකයි මේ රූප ධර්මත් එක්ක කටයුතු කරන්න කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා නම් මේ කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං තින්න සංගති පස්සෝ කියන එක ඒ දේ ඒකට හිත දාන්න අපට තියෙන ප්‍රධාන බාධාව කාමීදා කාම සංඥාව. අපි දන්නවා මේකට ගියොත් හරි කියලා. අපිට ඕනකමක් තියෙනවා. නමුත් අපි අසුර කරපු කාමයේ සහ කාම සංඥාව නිසා මේකට විශාල වශයෙන් අතුරු ආන්තරා සිද්ධ වෙනවා. මේ එකම අතුරු ආන්තරාවකටවත් අපිට කෙලසන්න ඕනකමක් නැත්තේ නේ. අපිට උත්සාහ කරන්න තියෙන්නේ අතුරු ආන්තරා කියන එක කවුරුත් කරපු දෙයක්වත් දෙයයන් ආන්තරයක්වත් නෙවෙයි. මගේ හිතට මෙතෙකල් චාරියාවක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් හික්මීමක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් අරමුණක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් නිමිත්තක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් ക്ഷേම භූමියක් තිබුණේ නැහැ. මගේ හිතට මේ තාකල් නික්ලිෂී තැනක් තිබුණේ නෑ. ඒ නිසා හිත හැම තැනම කාමයේ තියෙන පැත්ත ඇවිද්දා. දැන් මම යෝගාවචරේ. ඒ නිසා මම දන්නවා ക്ഷേම භූමිය. මම දන්නවා නිර්මල තැන. මම දන්නවා නික්ලිෂී තැන. මම දන්නවා ආරක්ෂක භූමිය. නිසා අරව ආපු දෙක් හැකි තාක් දුරට මේ ආරක්ෂක භූමියේ සරණ පිට පතනවා නම් එවනත මේ පොට්ටබ්බේ එතකොට යාට තේරෙනවා ඊයේ පැයකටම මට පුළුවන් වුණේ එක හුස්මයි බලන්න අද පැයක් ඇතුළත හුස්ම දෙකක් බලන්න පුළුවන් තුනක් බලන්න පුළුවන් නම් ඒහා ප්‍රදේශයක් යා කාමේසා කාම සංඥා දුරුවන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කාමේසා කාම සංඥා දුරුවන් කරනවා කරනවා කියන එක නැත්නම් නිවන දුරුවන් කරනවා කියන එක අකිරියෙන් සිද්ධ වෙන්නේ. හිතලා කරන එකක් නෙවෙයි. කෙරෙන්නේ රූප සංඥාවේ හිත තියෙන එකයි. රූප සංඥානේ රූපේ. ඉතින් මේක තමයි භාවනා කරනවා කියන්නේ. අපි පුළුවන් තරම් බලනවා හිත කච්චර දෝ පිටියක් මැද පත්තු කරව පහනක් වගේ එහාට දඟනවා මෙහාට දඟනවා එහාට දඟනවා මෙහාට දඟනවා. කවදාවත් කෙලින් පත්තු වෙන්නේ නැහැ. පුළුවන් තරම් බලනවා ඊට වඩා එක චිත්තක්ෂණයක් මේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා මේකට කියන්නේ. වාය ධාරාව ඇවිල්ලා මේ ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශයේ දිහා බලන්නේ ඒක මේ අම්මා අප්පවත් නෑදෑයෙක්වත් නිසා නෙවෙයි කාමේසා කාම සංඥා දුරුවන් කරන්න තියෙන දේ මම මොන උපක්‍රමයේ කළොත් මොන උත්සාහය කළොත් ඊට වඩා වැඩි වේලාවක් මේ ආස්වාද ප්‍රසවාස ඉන්න පුළුවන්ද? ඇවිදිනකොට වම දකුණ ඉන්න පුළුවන්ද කියලා බලන එක බුදු කෙනෙක් නොකියුවොත් කවමදාකවත් සංසාරේ කවමදාකවත් කිසිම කෙනෙක් උත්සාහ කරන බලන දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් කියලා දෙන්න ඕනේ. ඒ බුදු කෙනෙක් කිව්වට ඒක වචනේ ඇහුණට ඒකෙන් අපිට මේ ප්‍රපංච සංඥා සංඛාව නතර කරන්න පුළුවන් වෙයි කියන එක ණය විපස්සනාට නොතේරුනොත්, චින්තාමය ඥානට නොතේරුනොත්, එයා කෙරුවත් මුනින් නවපු කලයකට වතුර ඇක්කරෝ වගේ මේ පරිශ්‍රණේ යන්නේ නැහැ. එයා උත්සාහ කරනවා මේ හුස්ම නම් පේනවා. ඒ උනට හිතවිලි එනවනේ. මට හුස්ම පේනවා. මට හද්ද ඇහෙනවනේ. හිතවිලි එනවා තමයි. මට වේදනාව දැනෙනවානේ කියලා මෙයා විස්තර කියන තාක් විස්තර කරන්නේ හිතවිලි වේදනා සද්ද. කවදාකවත් හුස්ම පිළිබඳ විස්තර කියන්නේ නැහැ. ඒ කියන්නේ යා කෙලෙස් වලටමයි යදින්නේ. හම්බෙන හම්බෙන අවස්ථාවේ කෙලෙස් සරණ යනවා. අකුසල් සමාදානයක් කරනවා. අමාරුවෙන් හරි කමන්නේ එක දවසක එක හුස්මක් ගන්න. ස්පර්ශය කරනකොටම කතන්දර ගොතන් ඉස්සර වෙලා කොහොමද ඒක ස්පර්ශ කරන්න කියලා කියන්න පුළුවන් නම් ඒකේ ක්‍රම තුනක් මේ මහසි ක්‍රමේ පෙන්ලා දෙනවා. ඒකත් ඔය මම හිතන්නේ අපි ධර්මයෙන් මතු කරපු එකක්. හුස්මට හිත ගියා නම් එයාට ප්‍රධාන වශයෙන්ම තේරෙනවා මම දැන් සද්ධාහනව නෙවෙයි මම දැන් හිතනව නෙවෙයි මම වේදනාව විඳිනව නෙවෙයි මම දැන් හුස්මේ ඉන්නේ කියලා අර තිබුණ කරදරට සාපේක්ෂව හුස්මට ගිය බව හුස්මේ ඉන්න බව වේදනා හිතවිලි සද්දවල නොවෙන බව එළ වැටෙන්න පටන් ගන්නවා හැබැයි හුස්ම විස්තර තේරෙන්නේ නැහැ යාට ඒ තමයි පළවෙනි ගෙට ගැවැදීම. හුස්මේ ඉන්නේ වේදනා හිතුලි සද්ද නේ. මොකද යා හුඟා බැට කාපු කෙනෙක් වේදනා හිතුලි සද්ද වලින්. දැන් උත්සාහ කරලා කරලා කරලා කරලා ඊතලෙන් විදින්න ලෑල්ලට විදින පුරුදුච්ච මනස යන්තම් ලෑල්ලේ වදිනවා පළවෙනි ඊතලේ. හැබැයි තිතට වදින්නේ නැහැ. ඒත් එයා දන්නවා දැන් යන්තම් හැදිලා තියෙනවා කියලා. මේක දන්නවනම් මේක වාර්තා කිරීම තමයි මේ ප්‍රපංච සංඥා සංකා කපා හැරීමේ පළවෙනිම වැදගත්ම උත් පියවර. මට එක දවසක එක පැයකදී දැන් මම හුස්මේ ඉන්න බවේ එක චිත්තක්ෂණයක් වැටුණා කියලා. මේක මේ නිවන් දකින්නට වැඩිය වටින දෙයක්. මොකද නොගිය ගමනක් මේ යන්න පටන් ගන්න පළවෙනි පියවර. ඉතින් මම නිතරම මතක් කරන දෙයක් තමයි මේ මීතිකලට ආපු මේ පිරිස කියලා. කවුද භාවනා කරන්න කියලා ආපුවාම දාන දෙන්න අය එක්කෙනෙක්වත් භාවනා කරන්නේ නැහැ. මයිත් එක පැයක් විතර ඉන්නවා ඒ දවස්වල. දැන් නම් වෙලාව හම්බෙන්නේ නැහැ. ඉතින් අහනකොට මං ගොයි ඉතින් බලන්න ඕගොල්ලෝ ඇවිල්ලා අවුරුදු 40 ගාණක් මීතිකලා දාන දීලා තියෙනවා. අපි ඒවා කාලා අපි භාවනා කරනවා. අපි ඕගොල්ලන්ට ආරම්භ මල් රේණුවක්වත් දෙයක් දීලා නැහනේ. හැමදාම අපේ පැත්තට අපි ගන්නවා. ඉතින් ඒ නිසා මේක ගනුදෙනු අසාධාරණයි. නිසා අපි ඕගලන්ට මොනවා හරි භාවනාවක් දෙන්න ඕනේ. අනික ඔක්කොම ගාව තියෙනවා. ඉතින් එක්කෙනෙක්ව කතා කරන්නේ. මුටුව වගේ පැල්ලේ ගහගෙන මූණ ඉන්න ඔය බකන්ලාගෙන. ඉතින් ඊට පස්සේ මම කොහොමද මෙතන එක්කෙනෙක්වත් නැද්ද භාවනා කරන්න. ඉතින් පිරිමි කට්ටිය කියනවා කියන්නකෝ. කියලා අහක බලා ගන්නවා. ඉතින් මම දන්නවා මේ ගේම යනකොට. ඉතින් ඊට පස්සේ මම කෝචි බලන්න අපි මේ හම්බෙච්ච ගමනෙන් එක අබමල් රේණුක දිනුවක් නැහනේ. අඩු ගානේ භාවනා කරනවා කියනවත් පණති කෙනෙක් නැහනේ කියලා. ඊට පස්සේ කාම්ම කෙනෙක් වානේ ස්වාමීන් වහන්සේ මම නම් ටිකක් කරලා තියෙනවා කියලා. මම කෝ අම්මා මේ මුළු සෙනගෙම්ම යම රජු රෝගාවට ගියාම කතා කරන්නේ ඔබත් එක්ක විතරයි යම රජු. මේ තීරම කෙලින්ම දානවා ලෝදිය හැලියට. දැන් උඹට එක ගණු දෙනවත් තියෙනවා. උඹ පොඩ්ඩක් පරා කරනවා අහනවා. අම්මා බය වෙලා කිව්වා පිටු කතා කරන සාන්ත මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ භාවනාව ගැන. මේ මම ඩිංගිත් අර මම කෝ ඒ වුණත් ඔළුව උස්සන්න අත උස්සන්න කතා කරන කොන්දපණ තියෙන අම්මට විතරනේ. මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් නැහනේ. ඒ නිසා මම මං කිව්වට අහන්නේ ඕගොල්ලෝ මම මේ ආමුදුරෝ අරණ්‍යගත වෙලා ඉන්න ආමුදුරෝ ඉතින් මම මහා ලොකු භාවනාකාරයෙක් ලොකුල බව කපනවනේ. අම්මා කියන්නකෝ භාවනා කරන හැටි. අනේ ස්වාමීන් වහන්සේ ඉච්චර දේවල් කියා ගන්න මට පුළුවන් කමක් නැත්තේ. මම කෝ කමන්නේ දැන් අම්මා ඉදිරිපත් තුර මම බැගෑ වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු. එක දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සතියෙන් ගන්න බලන්න කියලා. අපි සාමාන්‍යයෙන් පන්සල් හාමුදුරුවන්ට බනිනවා. ඒ උනාට ඒ වචනකින් ඒ අම්මට දීලා තියෙන පණිවිඩේ බුදු පණිවිඩේ බුදු පුතාගෙන් හම්බෙලා තියෙනවා. එක දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගන්න කියලා කිව්වලු. ඉතින් මම ඒව අම්මයි ඔබ කරනවාද කියලා. ඊට පස්සේ හැමදාම මට කරන්න වෙන්නේ නැහැ. උනට මම මේ කරන හැම වෙලාවෙම හාමුදුරන්ට පින් දෙනවා කියලා. එක හුස්මක් හරි ගන්න පුළුවන් නම් කියලා. ඉතින් මේක බැරි කෙනෙක් ඉන්නවද බලන්න ලෝකේ? මෙච්චර මා විශාල ප්‍රපංච සංකාමන් කපා දැමීමේ මේ වැඩපිළිවෙලේ එක දවසකට මේ පොල් ගාන ගමන් නාන ගමන් කන බොන ගමන් දත්මදින ගමන් එක හුස්මක් සිහියෙන් ගන්නවයි කියලා බලන්න. මේක දුන්නා නම් ඒ මනුස්සයා පළවෙනිම පරිශ්‍රණයේ සමත් පුළුවන් නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මම දිනවා ඒ තරම් විශාල බලාපොරොත්තුවක්. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ වචනේ අහලා දවසකට කොච්චර වැඩ කරත් මේ වගේ ඇවිල්ලා භවන මධ්‍යස්ථානට ඇවිල්ලා සුදු වැඳගෙන සුදු වැඳ කට්ටිය කට්ටියක් වට කරගෙන කාලසටහන හැටියට වැඩ කරන්න ඕනේ නෑ. තියෙනවා නම් හොඳයි. ඒක හුස්මක් ගන්න පුළුවන් නම් එයා දන්නවනම් මේ යගදා පහරක් මේ දුන්නේ මගේ ගමනට කියලා. එයා මේක මේ හුස්ම කොහොමද දකින්නේ කියලා කිව්වොත් එයාට කියන්න වෙනවා මම ඒ වෙලාවේ හිතුවා නෙවෙයි, සද්ද වැළුවා නෙවෙයි, බැලුවා නෙවෙයි. වේදනාව විඳිනේ හුස්ම කියලා. මේ දැකීමම විශ්වාසයක් දෙනවා යාට මේ හුස්ම කියන එක වර්තමානයේ ඇති වශයෙන් දකින්න පුළුවන්. මේක තවදුරටත් බලනකොට මේ හුස්ම වැඩිම නැත්නම් මේ හුස්ම මාත් එක්ක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ උදරච්ඡ දිය ඉහළ පහළ යාම නිසා උදරයේද එහෙම නැත්නම් මේ හුස්ම ගැනීම නිසා නාසක නාසිකාග්‍රේ හෝ උඩුතලයේද කියන එක සමහර විටක අර දැකීම තුල සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හුස්මත් එක්කම ගනුදෙනු කරොත් නොපෙන්වඩ කමන්නේ බලනකොට පේන්න ඉඩ තියෙනවා. එතකොට අපි දන්නවා මේ කය මුළු ඇඟම සම්බන්ධ වෙන්නේ හුස්ම ගැනීමට. මේකේ කොටසයි සම්බන්ධ වෙන්නේ. එතකොට මුළු කයම නෙවෙයි මට තේරෙනවා මෙන්න මේ කොටස සම්බන්ධ කියලා. ඊට පස්සේ ඒක හොඳට බලහන හිටියොත් එයාට තේරෙයි ආස්වාස කරන වෙලාවේ ප්‍රස්වාසයක් ඇත්තේම නැහැ. ප්‍රස්වාසය කරන වෙලාවේ ආස්වාසය ඇත්තේම නැහැ. මං කොහොමද දන්නේ? මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි කියලා. එතකොට තියෙනවා මේ ආස්වාද ප්‍රසවාස දෙකට පරිච්ඡේද කරව අද්දකීම් දෙකක් තියෙනවා. ඔන්න ඔය තුන දන්නවනම් මං හුස්ම ගන්නවා හැපෙන්නේ මෙතනයි මෙන්න ආස්වාසේ ලක්ෂණ මෙන්න ප්‍රසවාසේ ලක්ෂණ කියලා දන්නවනම් අය මොනම අඩුපාඩුවක්වත් ඇත්තේ නැහැ එක හුස්මක දන්නවනම් ඊට පස්සේ ගනුදෙනුව එනතන් ගමඨාන සුද්ධ කිරීම හරීම පැහැදිලි හරීම සරලයි හරීම ඍජු කාට හරි මේ ටික ලියන්න පුළුවන් නම් මට ඔය ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ කිව්වේ නම් භාවනා ජීවිතේ 150ක් වැඩි කියලා එක හුස්මක විස්තර ලියන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ කාට හරි ලියන්න පුළුවන් වුණොත් මේ පියාමාතර කියලා ලියව ගන්න එපා. හරියට Taman පේන දේ පේන ලියන්න පුළුවන් නම් එයා ඊට පස්සේ අහුව ස්වාංශ මං ජීවිතේ පළවෙනි වතාවට මට එක හුස්මක් ගත්තා. ආශ්වාසය මට සීතලට වැටුණා. ප්‍රශ්වාසය උණුසුමට වැටුණා. ආශ්වාසය දිගයි, ප්‍රශ්වාසය කොටයි මොනවා හරි ලිව්වයි කියලා. දැන් මොකද්ද මං ඊගාට කරන්න ඕන කියලා එයා කමඨාන් සුද්ධ කරන්න අහනවා නම් කියන්නේ මේ සියලු දැනුම යොදලා සියලු ක්‍රම සහ විද්‍යාල මේක හුස්ම දෙකක් බලන්න බලන්න. එච්චරයි. තව හුස්ම දෙකක් එක දිගට බලපන්. ඒක සම්පූර්ණ ලොකු පිම්මක්. 7යි 7යි කියලා එක අඩියක් තිබ්බ බබා අඩි දෙකක් තියන්න ඉගෙන ගන්නවා. කොච්චර වීරකමන්ද කියලා බලන්න හරහා වැටි සිටි බබෙක් නැගිටලා අඩි දෙකක් තියෙන එක. ඉතින් අපිට ඒකවත් බෑනේ. ඇත්තටම තියෙන බැරිකම නෙවෙයි අපි ඒක ලියන්නක භාවනාව කියලා දන්නේ භාවනා කියව යුත්තේ ඔය සද්ද එනවා හිතිට එනවා වේදනාවක කනපින් දන්නේ නෙවෙයි මේ කරපු එක කියලා දන්නවනම් යාට තේරෙයි මේ බවට මේ කියන්නේ මේ වායව පොට්ටබ්බ ධාතුව තියෙනවා කිනක පැට පැවරෙන්නේ මොකද මේ කාය ප්‍රසාදයේට වායෝ පොට්ටබ ධාතුව වැටිලා එතකොට විඥානයේ 100%ක් මෙතන. එතකොට මේ ඔක්කොම පෙළ ගැහිච්ච බහට ලකුණක් තමයි ආස්වාසිය පිළිබඳව නොපැකිල ඉදිරිපත් කරන්න පුළුවන් ගතිය. මේක දැනගෙන මේක දෙකට කරන්න තුන කරන්න හතර කරන එක තමයි භාවනා කරනවා කියලා දන්නවනම් දැන් මේ විද්‍යාවෙන් කියන දේ තමයි ඒ සඳහා උපක්‍රම අතින් අපි ඔක්කොම සමානයි. ඊගාට ඒ සඳහන් කළ යුත්තේ මොකද්ද කියලා කියලා දෙන්න ඕන කමක් නැහැ. දන්නවනම් මේකටයි මානසිකාරය යොදන්න ඕනේ. ඒකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඊට ප්‍රතිආ දන්නව කරන්න ඕන දෙයි. ඒ සඳහා වාඩි වෙලා කරන්න ඕනද, බත් කන ගමන් කරන්න ඕනද කියලා ලක්ෂිකුත් එකක් දැන් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මේ ආස්වාසයක් පිළිබඳ විස්තර කතා කරන්න නැත්නම් විද්‍යමාන වූ ආස්වාසයක් දකින්න නම් එයාට තේරෙන්න ඕනේ චක්කාවුසෝ සති. එහෙම නැත්නම් කාය කාය කාය කායාවුසෝ චක් මේ කාය කාය ඉන්ද්‍රිය ඇති කල්ලි වායෝ පොට්ටබ ධාතුව ඇති කල්ලි ඒකට හිත ගියොත් අපි කියනවා අපි ඒක සතිය පිහිටවනවා කියලා මේ වෙලාවට කියනවා සතිය පිහිටියොත් එතන මේ වායෝ පොට්ටබ ධාතුවේ ස්පර්ශ සිද්ධ ඒක මේ කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්වත් කාටවත් මේ දන් දීලා ලබන්න පුළුවන් කුසලතාවයක්වත් සිල්ලක ලබන්න පුළුවන් කුසලතාවයක්වත් නෙවෙයි. ඒක වෙනමම කුසලතාවයක්. කායික ගන්නත් බෑ. ඒ නිසා මේක උත්සාහ කරන්න පටන් අරගත්තොත් ඒ කෙනා එන්නේ එන්නේ ඇති කරන ක්‍රමසා විදි නිසා මේක වැඩි වෙන්න පටන් අරගත්තා නම් ඒකට 100ට 100ක්ම ඒකට සාපේක්ෂව කාමේ සහ කාම සංඥා දුරු වෙනවා. එහෙම නෑ ඒ විතරක් නෙවෙයි යම්ම චිත්තක්ෂණයක ආස්වාසේ හිත තියෙන්නේ මම ඒ බව දන්නවා කියන විශ්වාසය එනවත් එක්කම ඒ චිත්තක්ෂණේ ඒකාන්තෙම පිවිතුරු වෙනවා ඒකාන්තෙම නිර්මල වෙනවා ඒකාන්තෙ මේක Tamanට ക്ഷേම භූමියක් වඩටපත් වෙනවා වැඩේ පටන් ගන්නද එතන තමයි අපිට අඩේ එතන තමයි අපිට කූඤ්ඤ බවටපත් වෙන්නේ මේ ඇති කරපු දැනුම නැත්නම් මේ Taman උපයාගත්ත යේ වර්තමානයේ හිත එළඹිලා ඇති හැටි හුස්ම ටික දන්න දැනුම නිවන් දැකලා මිසක් ආය නතර කරන්නේ ඒ ගන්නම් කිසිසේත්ම සැකපොදව ගන්න එපා. අපි කවදාද මේක පටන් ගන්න කියන එක විතරයි ප්‍රශ්නේ. පටන් ගන්න තියෙනවනම් අත්දකලා තියෙනවනම් ඒක ගැන ලියන්න කියන්න ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය ආපු ගම තම පාරට වැටෙනව වෙනවා මං කියනවා සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. මේකට ඕගොල්ලෝ ටිකක් කලබල වෙන්නත් ඉඩ තියෙනවා. මෙයා තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. මාර්ගස්ත පුද්ගලයා ආර්යස්ත ආචාර්ය පුද්ගලයන්ගෙන් එක්කෙනෙක්. වැඳිය යුතු, පිදිය යුතු, ආහුණෙය, බාහුණෙය, දක්ෂිණෙය, අංජලිකරණීය පුරුෂයෙක්. ඉතින් මේක තියෙද්දි තමයි මේ සද්ද ගැනයි වේදනා ගැනයි හිතුලි ගැනයි පරණ කතන්දර කර කර ඉන්නවයි කියලා කියන්නේ අපිට මේ ලස්සනට මේ වතුර පොකඩ තියෙදි එක බොන්න නැතුව වඩ පිට බලනවා වගේ වැටන්නේ. ඉතින් ඒක නිසා යම් දවසක මේ ශාංශ මේ කියන ටික ඇහුවොත් එවත්නි යම් වෙලාවට කය තියෙනවා නම් යම් වෙලාවක පොට්ටබ්බ ධාතුව තියෙනවා නම් විඥානය එතෙන්ට ගියොත් එතන ස්පර්ශ වෙන එක ඒක විද්‍යමානයි. ඒක පතන්න බෑ. පැතුවට එන්නේ ඒ විද්‍යමාන දේ විද්‍යමාන වශයෙන් ප්‍රකාශ කිරීමෙන් තමයි Taman ඒක මේ යෝජනා ඉස්තිර කරගන්නේ. ගැල්වනයිස් කරගන්නේ. ඒක රීන්ෆෝස් කරගන්නේ. එදාට තේරෙනවා මම මාර්ගස්තයි කියලා. ඊගාව චිත්තක්ෂණයක් මාර්ගස්තද කරනවා කියන එක බුදුන් මත නැහැ. ඊගා තමන්ගේ දක්ෂකම් මත තියෙන්නේ. ඉතින් මේ මාර්ගස්ත චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට පවත්නකොට එක චිත්තක්ෂණ දෙක තුනක් යනකොට එතන ගැම්මක් ගන්නවා. ඒකේ දා උත්සාහ කරා මම දැක්ක පඬිස්සංශ කියන්නේ ඒ චිත්තක්ෂණ රාශි 1 2 3 4 යනකොට ගන්න ගැම්ම manussත්වයේ ඉක්මවල යනවා. ඒක නිසා පළවෙනි සැරේම මේ සේවන වලට ගින්දර ටික තියාගත්තට පස්සේ ඇද්දලා යනවා යවිල්ලක්. ඒ නිසා යෝගාවචරය බලන්න ඕනේ ගත්ත චිත්තක්ෂණයේ ඊ ගාවටත් මේකින් ලැබුණු ආසේවනය අරගෙන ඊ සාවන චිත්තක්ෂණයටත් ඒක ගෙනියන්න. ඊ ගාව චිත්තක්ෂණයට ගෙන. ඒක ලේසි. ඇති කරගත්ත ගැම්ම දිගට ගෙනියන්න ලේසි. ගෙනියනකොට ඒ ආස්වාද ප්‍රසවාසයේ යනකොට මම සද්ද වේදනා හිතුවල නෙවෙයි කියලා මට දැනෙන්නේ නාසිකාග්‍රය හෝ උඩුතල කියලා හෝ එනට මේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස මට මේ මේ විදිහට දැනෙනවයි කියලා ඒක දිගේ ඇති වෙන මේ විශේෂඥ දැනුම අපි කවදාකවත් හිතන්නේ නැත්තරම් වේගෙන් සිද්ධ වෙනවා ඊට පස්සේ ඒක හෙලි කරනකොට තේරෙනවා ඒ චිත්තක්ෂණ හතර පහේ කෙලෙස් නැති නිසා ඊ ගාවට එන චිත්තක්ෂණය බොහෝ විට සම්මා දිට්ඨියට වැටෙන්න යෝනිසෝමනසිකාට වැටෙන්න සිටිට වැඩියි එතකොට යාට තේරෙනවා මේ පටන් ගත්ත කෙනා නෙවෙයි දැන් ඉන්නේ. ඒ තරම් මේ එන්ජින් එක ස්ටාර්ට් කරපු වෙලාවක වගේ ගැම්ම ගන්න ගැම්මේ මේ සති ගැම්මේ බලය නැත්තම් සතිය ඒ සති බලය සති අති බල සම්පන්න ගතිය මේ කදාත් හිතන්නේ නැත්තරම් හැබැයි සති මාත්‍රාවේ ඒක නෑ සති මාත්‍රාව කියන්නේ එක චිත්තක්ෂණයක සතිය ඊට වැඩි අඛණ්ඩ සතියේ එහෙම නැත්නම් මේ සුපතික්කිත සතියේ පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ නිසා මේක අර ඇතුළට බස්ස ගන්න එක තමයි අමාරු. ඇතුළට මේ පටන් ගන්න එකයි අමාරු. ඉතින් මේ වගේ වැඩමුළුවකට ඇත්තටම පටන් ගන්න එක කතා කරනවා. ඊට පස්සේ කියනවා මේ පටන් ගත්තේ චිත්තක්ෂණේ ඊගාව එක චිත්තක්ෂණය දෙකක් තුනක් හතරක් කියලා යන්න පටන් අරගත්තට පස්සේ එයාට කොච්චර දුරට කියනවද කියනවනම් ඒ වෙලාවේ සද්දයක් ආවත් ඇහෙන්නේ නැතු යනවා. සද්ද සද්ද තියෙනවා ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් සද්ද ඈතට යනවා. එහෙම නැත්නම් මේ වේදනා එහෙම නැත්නම් හිතවිලි මොනම දෙයකටවත් දෙන්න බෑ මේක. අර ගන්න ප්‍රවාහයේ සැර නිසා ඉස්සලා ඉස්සලා මේ ගැම්මට අපි පොඩ්ඩක් උදව් කෙරුවොත් ගැම්ම කැත කැවෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඒක විසින්ම නිකන් දුවන වාහනයක බැටරිය ඒකෙන්ම charge වෙනවනේ. නතර කරලා තියෙනකොට බැටරිය ඩිස්චාර්ජ් වෙන්න වගේ දුවන වාහනේ charge වෙන්න පටන් ගත්තට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල මම මේ නානා රූප බලන්න දිව්වා ශබ්ද අහන්න දිව්වා ගඳ බලන්න දිව්වා රස බලන්න දිව්වා කයට විවිධ ඉරියව් මාරු කරා හිතට හිතවිලි දුන්නා ඒ සේරගෙම විවේක වෙච්ච ගමන් පුදුමාකාර සතුටක් මෙතන තියෙනවා විවේක ජප්පීති සුඛං ඒ ප්‍රීතියක් සුඛයක් බාට පන්තිරණ ටිකක් වෙලා යනවා. මොකද හේතුව ගැම්ම කන්න ඕනේ. නමුත් ගම්ම කාවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මේ සියල්ල හම්බ කරන්න නටපු නැටිල්ලත් ජීවිතේ මේ අරමුණකට නික්ලේශී තැනකට නිර්මල තැනකට දාලා ඒක දිගේ යනකොට එන ප්‍රීතියක් දැක්කොත් අම්මගෙන් අම්මගෙන් බීපු කිරි වලටවත් ඒක කරන්න බෑ. එදාට තමයි බුදුහාමුදුරන්ට අම්මා කියන්නේ හිතෙන්නේ. අපි අම්මලා තාත්තලා අපිත් පිළිබඳව අකමැත්තක් නෑ. උන්දලා දෙන්න දන්නේ නෑ. උන්දලාට නෑ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ දුද්දදන් දුදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුය්‍ය මත ආවි කරෝති ගුය්‍යං අස ආවි කරෝති කියලා දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුරු දෙන්නේ දුද්දදන් දදාති මිනිස්සුන්ට දෙන්න බැරි දෙයක් අපි මේ රතුවල් බත්තියක් හොයාන ගිහිල්ල ඉවරලා දාන දීලා ඉතී ලොකුවට අනුව අනුමೋದන බලාපොරොත්තු වෙන පොඩි ආමුදු පැයක් විතර බර කියලා අමාරුයි ඒක පොඩි නෑ නමුත් මේ බුදුහාමුදුරෝ දෙන දේ ධර්ම දාණය ওই සියලු දාණයන්ට වැඩි. ඒ නිසා දවසක අපිට බුදුහාමුදුරු පාඩම දුන්නොත් මේ ඔක්කොම තියලා වෙන්නේ පොඩ්ඩක් වාඩි වෙලා හුස්ම දිහා බලපන්. මේක දිගට යන්න අරපන් කියලා. ඒ දෙන දේ දුද්ද දන්දදයි දුක් කරන් කරෝති මේක ඕන වුණාට කරන්න බෑ ඔක්කොටම. දැන් අපි අපිට මේක ආවට පස්සේ අපේ දරුවට දෙන්න ඕනේ කියලා හිතන්නේ. අම්මට දෙන්න ඕනේ කියන්නේ. දැන් අපි ගෙවල් වල ඉන්න ඇත්තෝ අපිට කොච්චර බනිනවද කියලා හිතන්නේ. අපිට පුළුවන් නම් අපි තනෙන් කිරි දෙන එකක් වගේ දෙනවනේ. දෙන්න හැකියාවක් දෙන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට ඉස්සලා මේ අපිට මේ කරන වැඩේ පොඩ්ඩක් හිතන්න. දුක්කරං කරෝති. දුක්කමං කමති. ඒ ඉන්නකම් එතෙන්ට එනකම්ම අනේ මට භාවනාව හරි ගියේ නෑ අනේ මගේ සීලය හරිද අනේ මගේ සතිය හොඳ නෑ අනේ මගේ සද්ධා හොඳ නෑ කියලා කොච්චර කනවින්දම් ගන්නද ඔය හැම කනවින්දමක් බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් වගේ පේන්නේ. ඉෂා බුදුරජාණන් එකක්වත් ගණන් ගන්නෑ. බුදුම ඉවසිල්ලක් ඉවසනවා. මේ භාවනා කරන්න ගියාට පස්සේ ඒ ඇති වෙන sannivedana ප්‍රශ්න නිසා පුදුමාකාර නුරුස්නා ගතියක් එනවා. බුදුමාකාර පුද්ගලිකව තමන් විවේචනය කරගන්න ගතියක් වෙනවා. බුදුමාකාර අනුවිවේචනගත ගතියක් වෙනවා. බුදුමාකාර විදිහට සමාජයට දෙස් දෙනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි. තමන්ට පෙළ පෑදිලා නැහැ. පෙළ වැදිච්ච ගමන් ඊව මොකක්වත් නෙවෙයි. ඉතින් ඒ කාලය ඇතුළත මෙයා හොඳ නැති ගෝලයක් කියලා විසිකිරුවොත් කවදාකවත් කාටවත් නිවන් දකින්නේ නැහැ. බුදුමාකාර ඉවසිල්ලක් ඉවසන්න ඕනේ. ඒ වගේ ගුයමත්තාවේ කරෝති. තමන් ළඟ තියෙන සියලු රහස් එයාට දීලා කියන්න ඕනේ විශ්වාස කරනවා මං මයිලඟ මෙච්චරයි තියෙන්නේ ආයේ කිසිම නෑ ගුරු මුස්තියක් මෙච්චරයි කියලා ඕනම දෙයක් හෙලි කරන්න. හැබැයි එයාගේ කිසිම රහසක් කාටවත් දෙන්න නරක. මේ පුද්ගලයා ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ රහස් හෙලි කරනවා. කිසිම දවසක කාටවත් දෙන්න නරක. එයාට දැනෙන්න ඕනේ මම දෙන්න රහස් කවදාකවත් මෙයාගෙන් යන්නේ නෑ. ඒ වගේම ආපදාසුන ජහති. ඒ භාවනා කරන කට්ටිය අතර එක්කෙනෙක් භාවනාදී කරදරයකටපත් වුණා නම් අනික ගොල්ල ගිහිල්ලා එයාට දෙන්න තියෙන ආවරණය දෙනවා. කවදාකවත් පැත්තකට දාන්නේ ඉතින් මේ ಗುಣ ඔක්කොම බුදුහාමුදුරුවෝ තියෙනවා. හැබැයි තිබ්බට වැඩක් නැහැ. හුස්ම එකවත් පිම්බීම හැකිලිමකවත් වම දකුණකවත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකේවත් හිතවිලි ධාරාව චිත්තක්ෂණ තුන හතරක්වත් පවත්තලා මේ ස්පර්ශය ඇති වෙච්ච හැටි පිළිබඳ වාර්තා කරන්න බැරි නම් අපි කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් අපිට මොන දේවල් හම්බුණත් නැත්තම් බුදුහාමුදුරන්ගේ අතිජාත පුත්‍රයා වුණත් ධර්මයේ වැඩ කරන්නේ නැහැ. ඒ ධර්මයේ වැඩ කරන්න අනුකම්පානුග්‍රහ ඕනේ නැහැ. කාය තියෙනවා නම් ස්පර්ශය තියෙනවා නම් හිතේ තෙන්න ගියා නම් ස්පර්ශය වෙනවා කියන එක වළක්වන්න කවුරක්වත් නැහැ. ඒක නිසා අපට තියෙන එක වෙන බව සැක නොකර අහගෙන ස්පර්ශ වෙච්ච බවට තමයි අත්විඳපු දේ හෙලි කරන්න පුළුවන් නම් ඉතින් අනිත් කනාලේ වගකීමක් කරනවා බෙදා හදා ගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙදීම මතක තියාගන්න මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ නැත්නම් කච්චායන ස්වාමීන් වහන්සේ මේ දෙන්නේ යම් වෙලාවක ඇවැත්නි ඇහැ ඇත්තේද යම් වෙලාවක රූපේ ඇත්තේද යම් වෙලාවක හිතේ තෙන්න ගියාද එතකොට මේ ස්පර්ශය ඇති වෙනවා කියන එක පතන්න එපා පතන්න දෙයක් නැහැ ඒක ස්වභාවය ඔබට පුළුවන් නම් ඇතිවෙච්ච ස්පර්ශය අහලවට්ටම් දාන්න එපා අලංකාර භාෂාවට දාන්න එපා. දැකපු දේ දැකපු විදිහට කියපන් කියලා. ඒක තමයි අපිට බැරිදී. අපි හැම වෙලාවෙම මේක උපමට්ටම් කරන්න හදනවා. මොකද්ද අපේක්ෂා කරනවා? අපේක්ෂාව නොලැබිච්ච ගම කතා කරන්නෙම කනපින්නවා. කතා කරන්නෙම බංකොලොත් භාෂාවක්. ඉතින් එතකොට පේනවා යා කොච්චරක් රෝගී මනසකින් අපේක්ෂිත මනසකින්ද කටයුතු කරලා තියෙනවා. හැබැයි කවදාවත් නරකයි. ඒක පහත් කළ සලකන්නේ මොකද අපිත් ඔය බෝට්ටුවේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ওই ඩිංගිත්තක් අපිට බහ තෝරන්න පුළුවන් වුණාට ඒ නිසා ඒ කරන කටයුත්තට ඒ කියන්නේ මේ වැටි වැටි යන්න හදන ගමනට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන 1900 50 ගණන් වල විතර වගේ මේ ලෝකයා ඒ මනුස්සයාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් පටවන්නවා කියන්නේ. ඒ භාවනාදී මෙච්චර මේ අමාරු දෙයක් කරන්න හදන මනුස්සයාට කෙල පිළිච්ච padikkaමකට තරම්ව සලකන්නේ නැහැ කියලා තියෙනවා. ඒ මනුස්සයා කරන්නේ මේ කවදාකවත් නොගිය දිහාට ගඟට ඉහළට යන්න හදන්නේ පටන් ගන්න. බුද්ධාදී උත්තරමෙන් වහන්සේලා ඈත ඉඳලා ආශිර්වාද කරනවා මට ඕකට උදව් කරන්න බෑ. පුතේ දුවේ ඕක කරපන් කියලා ඈත ඉඳලා ආශිර්වාද කරනවා. ඒ වුණාට මේ අනික් ඇත්තෝ කෙලපිච්ච padikkaමකට තරම්ව සලකන්නේ නැහැ කියලා. ඒ මුල් කාලේ මේ මේ මේකට උත්සාහ කරන වෙලාවෙ මේක සතිය කියන එක කොහොමද කියලා හඳුනන කාලේ මගේ අත්‍යන්ත කට්ටිය එක්ක යාළුවෝ එක්ක නෑදෑයෝ දැනගත්තට පස්සේ විවේචනය කරපු හැටි මේක බලාපොරොත්තු සුන් කරව නැහැදී මම දන්නවා හොඳටම අනුකම්පාවෙන් කතා කරන්න කියලා. නමුත් බිම්බෝ බෝල්ට වැඩි අපක්. මම නිල්ලම මේ වගේ වැත්ත කරලා භාවනා කරලා හිටියා. ඒක ડોક્ટર පරාක්‍රම ෆර්නැන්ඩෝත් හිටියා. මිනිහා මට හුඟක් උදව් කරපු කෙනෙක්. එතකොට සුද්දෙක් භාවනා කරාම කිට්ටුවකට ලයින කරා. ඊට පස්සේ ගිහිල්ලා ડોક્ટર පරාක්‍රමෙන් ඇහුවා. දැන් බුද්ධහම කියන එකක් නම් තියෙන බෑ හැබැයි ඇත්තටම දැන් යෙදිලා භාවනා කරන මහාන වෙන කට්ටිය ඉන්නවද කියලා ඇහුවා. හිතන්න බුද්ධ බුද්ධහම ගැන හිතාගෙන නැටි ඉන්නවා තමයි. කට්ටිය ඉන්න මම මේ කතා කරන්නේ 80 එකේ දෙකේ වගේ වයසේ. අවුරුදු වල. ඒ කියන්නේ මේ කරන දේ ඔක්කොම නිකන් රිචුවල් එකකට කරනවා මිසක කිසි කෙනෙක් භාවනා කරනවාද නැත්නම් එහෙම කරලා පැවිදිනා ඉන්නවද කියලා. ඊට පස්සේ ડોක්ටර් වෙනාන කතා කරලා කිව්වා මෙන්න මේ යකත් මේ භාවනා කරනවා පැවිදිෙන්ද ඉන්නේ කියලා. ඉතින් ඒ ජවනිකා ඉවරයි. ඊට පස්සේ බේරදින විශ්වවිද්‍යාලයේ බෞද්ධ සහ පාලි අංශයේ ප්‍රධාන එක්කෙනෙක් මේ ප්‍රොෆෙසර් නෙවෙයි ඒ එයාගේ පළවල එක්කෙනෙක් මයි ළඟට හිමීට කිට්ටු කරා. හිටු කරලා වාඩි වෙලා පුතා මේ කතාව ඇත්තද කියලා වගේ. මම පැවිදිින්න හිත තියනවාද කියලා. හැබැයි මම දන්න මම කාටවත් කියලා නෑ. මම ડોક્ટર ෆර්නෑන්ඩෝ රිට්ලයි කියලා තියෙන පැවිදින අදහසක් කිව්වේ නෑ. ඉතින් මම ගොඩක් මාළාට ඒකත් වෙන්න ඉඩ තියෙනවා මට මම කියලා මම නිකන් ලෙසලන උත්තර දුන්නා. නෑ නෑ මං අහන්නේ සීරියස්. ඔබේ නිකමටවත් හිතක් තියනවාද කියලා. ඉතින් මං ගොඩේ සමහර විදිහට කියන්න බෑ. ඉතින් ඊට පස්සේ කොහොයාට මං එකක් කියන්න. බැඳලා නෑ නේද? බැඳලා බලන්නෝ. ඔය කවුරුත් හිතන්නේ කොච්චර අනුකම්පාවෙන්ද කිව්වේ කියලා. ඊට පස්සේ ගෝවා පිට රටකට ගිහිල්ලා නැහැ නේද? ඔයා ගිහිල්ලා බලන්නකෝ. මේක කරන්න ඉතල පොඩ්ඩක් කල්පනා කරන්න eBay. ඉතින් මම දන්නවා මේ අසවලා කතා කරන්න කියලා. ඒ කියන්නේ මට වගේ නෙමෙයි පාලිතා බෞද්ධ පිළිබඳව ඉහළම පැලැන්තිය කෙනෙක්. ඉතින් මම ඊට පස්සේ දැනගත්තා ඊට පස්සේ මම කොහොම මේ ඕක කෙරුවාට හිතුවාට වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා ඉතින් ගණන් ගන්න එපා. නෑ මම කියන්නේ ඒක කරනවා නම් කරුණාකර සලකා බලන්න. ඔයා මේ මොනවාක්වත් විඳින්න නැතුව මේ කරන්න හදන වැඩේ ඒකාන්තයෙන්ම අමාරු වෙටෙනවා කියන එක පස්සේ මම ડોක්ටර් මනෑන්ට කතා කරලා කිව්වා. ඒ මනුස්සයා මේ කොහෙද යන වල්පල් කතාවක් අහගෙන ආවිල මයි ළඟට ආවේ මම දන්නවා ෂුවර් අනුකම්පාවෙන් කතා කරන්න කියලා. මොනවද උගන්වන්නේ විශ්වවිද්‍යාලවල එතකොට? මෙයාගේ අන්තයේ අවුරුදු ගාණක් විශ්වවිද්‍යාල උගන්වපු කෙනෙක් මොනවද උගන්වන්නේ නැත්තේ නිසා හිතන්න එපා මේ අරමුණක් දිහා බලලා අරමුණ දැක්කයි කියලා විස්තර කරන විස්තරය විශ්වවිද්‍යාලයකවත් ඉගෙන ගන්න බෑ. ඒකට ගියොත් උගන්වන්නේ සම්නික්කරමනේ පැත්ත. ආම පොළවේ අත ගහලා කියනවා. මම තවත් කතාවක් කියනවා. එහි ආවා අපේ ඉන්දුනීසියානු සාමණේරවරු දෙන්නෙක් පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඉසල විද්‍යා ලංකාවේ ඉසල බේසික් ඩිග්‍රී කරා. එතකොට ඔය විවේක විහාරය ආම්ද්‍රෝ විවේක කාලට වෙනවා නිසනවා නේද. ආවට පස්සේ යා කියනවා ඒගොල්ලෝ පෝස්ට් ග්‍රැජුවට් ගියාට පස්සේ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වලු 12 11 12 කාලේ ලන්ච් කර දෙන්න. ඊට පස්සේ ලෙක්චර්ස් වලට ගියාට කමන්නේ 1 12 ඉඳලා 1 දක්වා ගියාම අපිට ඒකාන්තයෙන්ම සිල්පදයක් හැදෙනවා කියන්නේ. ඊට පස්සේ ගවලු ඔය එකනේ දෙන්නේ නිසා කාලසටහන වෙනස් කරන්න බෑ මේක අවුරුදු ගාණක් ව්‍යවස්ථාගත වෙලා තියෙනවා මට පුළුවන් නම් මේක කරන්න බෑ නෑ යන්නේ කියලා. ඊට පස්සේ ගවලු ඉතින් මේ ඉගෙන ගත්තට පස්සේ අපි මේක පාවිච්චි කරන්න බෑ අපි භික්ෂුන් වහන්සේලානේ. මේ ඊට පස්සේ ගවලු ඔයා මොකටද ඔය මහානකම හෝ PhD කරන්නේ? ඊට පස්සේ ගවලු ඉතින් දන්න ධර්මයෙන් නිවනට එහෙනම් මම එකක් කියන්නම් කිව්වා. නිවන් ලබන්න නම් මෙහෙන්න එපා. PhD එකක් ඕන නම් එන්න. මේ කෙලින්ම කතා කරන්නේ මේ නීඩ් මේ ඔතෙන්ටික් ඔතොරිටි එක කියනවා මෙහෙට එන්න එපා නිවන් ලබන්න නම්. එහෙව් එකක් එක බලනකොට අම්මා කියපු වචනේ හිතන්න. මට එක මලක් කිවෙන තරම් හුස්මක් ගන්න පුළුවන් නම් ওই සේරම ඉවරයිනේ. ඇයි අපි මේ දේ අගේ කරන්නේ නැත්තේ? ඒක නිසා කය තියෙන්න ඕන එකට හුස්මක් වදින්න ඕන එකට ඒකට 100%ක්ම හිත යන්න ඕනේ ඒකට තමයි ස්පර්ශය ලැබෙන්නේ ඒක අගය කරනවා නම් ඒ චිත්තක්ෂණේ අඩු ගන්න ප්‍රපංචකරණේ නෑනේ ඒ චිත්තක්ෂණේ අඩු ගන්න කෙලස් නෑනේ ඒ චිත්තක්ෂණේ නිර්මලයිනේ මෙච්චර මේ කක්ක කොඩේ කිලෝරක් නැතුව ගිය ගමනේ එක චිත්තක්ෂණයක් අපිට අහුල ගන්න පුළුවන් වුණා නම් නිර්මල නික්ලේශී ക്ഷേම භූමියට අනේකක් ඒක ප්‍රපංච කරන්නේ නැහැ කියන එක පස්සට දාන්න. මෙන්න මේක දෙක කරගන්න තියෙන දැනුමට තමයි මනුස්සකම කියන්නේ. ඒක කාටවත් දෙන්න ඕන කමක් නැත්තේ නෑ. මේක මතු කරලා දුන්නාට පස්සේ දුද්දනන් දදාදි දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුය්‍යමසායි කරෝති කියන විදිහට මේක දුන්නාට පස්සේ ඒක දිනු කරගන්න උත්සාහ කරන්නේ නැතිකම බුද්ධලයාගේ තියෙන තමයි තියෙන ද්වේෂය නෙවෙයි. මේ බුද්ධ ආගමමයි. බුද්ධහම කියලා අපි අල්ලාගෙන තියෙන එක මේක නෙවෙයි. මේක නම් අපිට මේ කැන්ඩල් බාක් ඇවිල්ලා මේ බණ අහන්න ඕනේ නැහැ නේ ඔක්කොම බණ අහලා තියෙනවානේ. කවදාකවත් මේ වගේ දැනකට ගෙනියන්නේ නැහැ. ඒගොල්ලෝ මොනානා ප්‍රකාර මේ ආලවට්ටම් කරලා නැලවිලි කපි කියලා බබානලවලා තියන්නේ හිටියට. මේකේ කළ හැක්කක්. කරපු දේ එතනම එතනම Tamanට ප්‍රතිඵල ලබන්න අකාලිකව පෙන්වන දෙයක් තිබුණාට පස්සේ ඒ දේ හම්බුනාට පස්සේ අපේ හිත කොච්චරක් වැරදිච්ච දේවල් කල්පනා කර කර කොච්චර අරයාගේ මෙයාගේ විස්තර කතා කරමින් ඉඳ හදනවද බලන්න. ඒක නිසා මේ පිරිසක් හරියට Tamanට තියෙන මේ ස්පර්ශය ඇති වෙච්ච තැන විතරක් කතා කරන්න පටන් අරගත්තොත් ලෝකෙම ඉන්න පොසත් පිරිස මේ අපි. අපිත් එක්ක පළවලේ ඉන්නවත් කවුරක්වත් නැහැ. ඒ නිසා කරුණා කරලා Tamanගේ මේ පාරිභාෂික શબ્දමාලාවෙන් මේ නෑ බෑ කියන දෙක අයින් කළා දාන්න. කවදාකවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොනවත් අහවල් දෙයක් මට කරන්න බෑ කියලා හිතෙනවනම් කරන්න නෑ කියලා හිතන එක නොකිය නිකන්. ඒක කියමනෙන් වෙන්නේ ලෝකෙට මුස්පේන්තුවක්. අපි අස්වහකට වහ කියලා තියෙන. මොනම හේතුවක් නිසාවත් නෑ බෑ කියන්න ඕනේ නැහැ. හැකි දේ කරන්න. ලොකු සාන්ති කියන්නේ තියෙන තැනින් පටන් ගනි. පුළුවන් දේ කරපන්. අපිට මේ නෑ බෑ දෙක උගන්වලා තියෙන්නේ මේ අනික් කටේ පරද්දන්න. එහෙම නැත්නම් අනික් කටේ ඉස්සල්ලා යන්න. එහෙම නැත්නම් මේ කාමයට. මේ භාවනාවට අපිට තියෙන නිතරම ජයක්. අපිට කවුරුත් රණ්ඩු කරන දෙයක් නෑ. විරුද්ධ පක්ෂයක් නෑ. ඒ නිසා මේ ස්පර්ශය කරන දේ අපි එහෙම කරගෙන ඉන්නවයි කියමු අපි ආනපනේ කරගෙන ඉන්නවා. ඒ සද්දයක් ආවා. එතකොට ඒ සද්දේ ආවනම් විඥානෙ දෙන්න ගියානම් කන තිබුණා නම් සද්දේ ඇහෙනවා. සද්දේ ස්පර්ශ කරනවා. ඒක කෙලෙස් නෑ. ඒ ගැන කනගාටුනොත් විතරක් කෙලෙසයක් එනවා. මොකද කනට සද්දයක් ඇහෙනකොට සද්දේ නිසා ස්පර්ශය පාලනක මම කරපු දෙයක් නම් කෙලෙස් වෙනවා. මෙතන මම නැහැනේ. එතකොට යාර කියන්න වෙන්නේ මම ආස්වාස් ප්‍රසවාස කරගෙන ගියා ආස්වාස් ප්‍රසවාස කරනවා මට සද්දයක් ආවුණා ඒ සද්දේ ස්ත්‍රී සද්දයක් ඒත පැමිණෙන සද්දයක් මම මේක දැනගත්තා ඉතින් ඒ ගෑනට එන ගහපන් කියලා ඌව ඕනේ නැහැ නේ ඒකනේ ප්‍රවංච කරනවා කියන්නේ වෙද්දකින් විතරක් ඕකෙට මේ වෙලාවේ ඉඳලා කයින් නැතු ඉන්න බැරි වුණාද කියලා. ඒක නිසිද්ධ වෙන්නේ. ඒ ටිකෙන්නේ කෙලස් වෙන්නේ. ඒ සද්දය ඇවිල්ලා වැඩිීමේ මෙතෙන් දෙනකම් කෙලස් නැහැ. බුදුහාමුදුරන්ට toy ටික වෙනවා. අපිට හිතෙනවා නම් ඒ බුදුහාමුදුරන් කැත ඇහෙන්නේ නැහැ කියලා. ENT සර්ජන් කෙනෙක් ගාට යන්න ගියා. සද්දය ඇහෙනවා. නමුත් උන්වහන්සේ දන්නවා ඒක එතනින් නතර කරලා පුළුවන් නම් ආනාපානෙ නැත්නම් සද්දයක් අහන්න බෑ දන්නවා ඒක නෑ. ඒ වගේ මට හිතවිල්ලක් එනවා කියන්නේ තන්නේ කරම රාග හිතවිල්ලක් කියනවා. නැත්නම් තනි කරම ද්වේෂ හිතවිල්ලක්. ඒ හිතවිල්ල ආට පස්සේ මනෝවිඥාණය හිතෙන් පහළ වෙලා එක වෙනවයි කියන එක වළක්වන්න බෑ. ඉතින් නමුත් මම වාඩි වුණේ ඒකට නෙවෙයි නම් මගේ චේතනාවිත නෙවෙයි නම් ඇයි මේකට මම කියන්නේ? ඇයි මේක මගේ කියන්නේ? ඇයි මේක මගේ ආත්මය කරගන්නේ? ඒ කරගන්න හැම වෙලාවෙම ඉංජිතයක් ස්පන්දිතයක් මඤ්ඤිතයක් සිද්ධ වෙනවා කැක්ති ගැස්මක් ගැස්මක් සලිත වීමක් සිද්ධ වෙනවා හැම දෙයක්ම කෙලෙස් ඒක ආව එච්චරයි නිසා මේ අහක යන ඔක්කොම සුද්ධ කරලා දාගෙන ඉන්නේ අපි මේ සුද්ධවන්තයෝ වෙන්න හදනවා මේ සුද්ධවන්තකම ඇවිල්ලා තියෙන සදාචාරවාදී ආරා මේක ආගම විශ්ේ මිනිස්යාට දීපු කුණුහරුපයක් නිසා කාල් මාක්ස් තුමා කිව්වා ආගම අබින් කියලා. ඔක්කොමලා බීලා ඉන්නේ. ඔක්කොම මත් වෙලා ඉන්නේ මම 100ට 100ක්ම හරියන්න ඕනේ භාවනා කරන්න කියලා. සද්ද නැහෙන්න ඕනේ මට හිතවිලි නොඑන්න ඕනේ මට වේදනා නොඑන්න ඕනේ කියලා. චිත්‍ර රූපයක් හදලා දීලා තිනවා. ඕක තමයි ආගම විසින් අපෝලුවට දාලා තියෙන පිළිකාව. අපිට පුළුවන් මේ ආගම පොඩක් පිළිමිද බලලා මේ ආගම තියෙන්නේ මොනවටත් නෙවෙයි ඇත්ත ඇති හැටි දකින්නයි. සත්‍ය ඇහුණා කතන්දර ගොතන්න යන්න එපා. රූප පෙනුණා කතන්දර ගොතන්න යන්න එපා. වේදනා දැනුණා නරක හිතවිල්ලක් ආවා. හොඳ හිත එච්චරයි. ඒක වාර්තා කරාට ප්‍රශ්නයක් නැහැ. මේ වාර්තා කරනකොට අතවාසි දාන්න එපා. අලංකාර භාෂාවට දාන්න එපා. එහෙම නැත්නම් ආලවට්ටම් කරන්න යන්න එපා. ඒ ආලවට්ටම් කිරීමෙන් වෙන්නේ භූතම් භූතතෝ පස්සත කියන විදිහට හේතුඵල ධර්මයෙන් හටගත්ත දේ හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් මිස මේක මමය කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒක ප්‍රපංච කිරීමට ආරම්භය. නාභි වදති නාජ්ජෝසතිත්ති නාභිනන්දති. අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, ඒකට රිංග ගන්න එපා. එතකොට මේ කොයි දේ ආවත් කොයි දේ කරදර ආවත් තමන් ආසේවනය කළ යුත්තේ මොකද්ද? භාවිතා කළ යුත්තේ මොකද්ද කියලා දන්නවනම් යම් කෙනෙක් මේ අවුල්ලාස්සේ මම ආසේවනය කළ යුත්තේ මේකයි භාවිත කළ යුත්තේ කියලා දන්නවනම් හොඳ නිවනේමයි. මාර්ග ඥානෙ ඉන්නේ. ඊට පස්සේ යාට ඒක කරලා කරලා කරලා තමන්ගේ මේ උපකරණ ආයුධ ටික ශක්තිමත් කරන්න වෙනවා. ඒකට බහුලීගත කරන්න කියනවා. බුදුන් කියන එක බොහෝ කල්යන වැඩක්. නමුත් ඒක මේ භාවනා මධ්‍යස්ථානික ඒටි කරලා දෙන්න බෑ. එයාට කරන්න පුළුවන් මේ පැත්තට හරවලා තියලා. දැන් මේකට එන්න දෙන්න. පුළුවන් තරම් එනේන වෙලාවේ කෙලෙස් එනේන වෙලාවේ කෙලෙස් මෙතන තියෙනවා, නික්ලේශය මෙතන තියෙනවා. නික්ලේශයට මම යෑම මගේ පරම යුතුයකම මගේ අත්ත කුසලය අර්ථ සිද්ධිය ඒක කිසි කෙනෙකුට කරන්න දෙයක් නැහැ මේකට ගියොත් ගියා නොගියොත් කෙලෙසේ ඒ නිසා වචනයකටවත් මොහොතකටවත් වැරදිච්ච පරිචිතේ වටංග කතා කරන්න එපා අපරාධය අහුන් කන්නේ නැවගේ ඔළුව නරක් වෙනවා අපි ඒක තමයි කරන්නේ ජනමාධ්‍ය කියන්නේ සුද්ධෙටම ඔච්චරයි තියෙන කුණු හරප තේරම එකතු කරන ඇවිල්ලා කැමරට පෙර දෙනවා විනාඩි 5ට ඒක කාලා ඒක ව්‍යංජනය කරගෙන තමයි බත් කන්නේ. ඉතින් ඒ නිසා අපි කොච්චර හම්බ කරත් ජනමාධ්‍ය විසින් මෙඩිකල අල්ලලා ඉවරයි අපිව ගොඩ එන්න බැරි විදියට. ඒ නිසා අරණ්‍යගත රුක්ක මූලගත කියලා කියන්නේ මේ ගස්වල එහෙම කුණු අරප නැහැ. ඒ වෙච්ච දේ ඉවරයි. ඒ නිසා ගහක් ගලක් වගේ ඉන්න. ගහක් ගලක් වගේ ඉන්න එක තමයි බුදුසසුන් කියන්නේ ඇහුනට නැහැ වුණා වගේ හිටපන්. මට ඇහුන්නේ නැහැ කියපන්. ඔය මුළු මුළු මුළු මුළු සූත්‍රයේම තියෙන ඔච්චරයි. අමාරි සයිය තමයි. දැක්කට නොදැක්ක වගේ හිටපන්. ditta sutta muta වල ditta sutane muta දැනෙන රස බලන පහස වෙනදී මලමිණියක් වගේ අන්තභාගලයක් වගේ හිටපන්. මේ කවුරු හරි කතා කරනකොට එයා වැරදි හදන්න ඕන කියලා හිතවිලි එනවනේ මෝඩෙක් වයන්. ඒකට පේන්නේ මේ පුළුවන්කම තියෙද්දි නොකර නිකන් ඉන්නවයි කියලා. කරලා බලන්න අමාරු වෙන හැටි අපේ අපි පැනලා දෙන්න ආදෙන හැටි. අනුන්ගෙන් සීනි කිරණ හැටි. අපි අපි විහිං මිනිස්සුකාරවරු වෙන්න හදන හැටි. අපි විහිං නීතිඥ වෙන්න හදන හැටි. අපි දන්නේ නැති දේ කර. බැරිම නම් මරමින්ඩියක් වගේ ඉන්නේ කියලා කියනවා. ඉතින් ඒකේ ආරම්භය තමයි මේ නික්ලිෂී තන පුළුවන් තරම් ඇසුරු කරන්න නොකළොත් අම්බලන්නේ ගෙලින්ම අපායයි තමයි. මේකනම් හරිනම් හරි වැරදිනම් වැරදි දෙක අතරමැද දෙයක් නෑ ඒක නිසා ඒක බව දැනගෙන හිතට සංවේගය ඇති කරගෙන ඊට වැඩිය අද එළඹ සිටි චිත්තක්ෂණය ඊට වැඩිය අද කෙලස් නම් කෙලස් බව දන්න ගතිය හැබැයි මේ දෙකේදී වැඩි කතා කළ යුත්තේ වාර්තාගත යුත්තේ රිංගගත යුත්තේ කෝකටද කතා නොකළ යුත්තේ වාර්තා නොකළ යුත්තේ රිංග නොගත යුත්තේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි නම් එයාට ඉතින් තාම මාර්ගස්ත පුද්ගලයෙක් වශයෙන් හෝ යෝගාවචරයෙක් වශයෙන් ඉන්න බෑ. හැබැයි ඉතින් එහෙම වරද්ද වරද්ද කියලා තමයි දවසක තේරුම් ගන්න. ඒ නිසා මේ ප්‍රයත්නය අගේ කළ යුතුයි. නමුත් ඒ ඕනම කෙනෙක් දන්නවා රිසර්ච් නොත් කරලා තියෙනවා මේ වගේ කිව්වට පස්සේ ඒ කෙලෙසේ තියෙන එක මගහරින්නත් නික්ලේශයේ පැත්තට යන්නත් කියද්දිම කරන්න පුළුවන්කම ඥානගත දෙයක්ද එහෙම නැත්නම් කර්මානුගතව ආවෝ උපනිෂේ සම්පත්තියක්ද කියන්න බෑ. සමහරුන්ට ඒක තේරෙන්නෙම නෑ. ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මෙච්චර ලස්සන මේ දෙක වෙන් කරලා කියලා තියෙද්දි අපි කෙලස් ගැන කතා කරන එක එයා හිතලා ගන්න එක නෙවෙයි. ඒක මැනේජ්මන්ට් ටෙක්නික් වලින් නැත්තම් උගන්වන්න පුළුවන් එකක්ද නැත්තම් සහජ ආසීමද කියන එක අඩු ගන්න රිසර්ච් එකකට රිසර්ච් පේපර් එකක් ලියන්න බෑ කියලා මේ කියලා තියෙනවා මේ රිචඩ් ඩේවිඩ්සන්. ඒකට රිසර්ච් කරන්න බෑ. ඇයි මේ කට්ටියක් අල්ලන්නේ කට්ටියක් නැත්තේ? ඒක 100%ක්ම ඉඩ තියන්න. අල්ලුවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒ පාර යන්න. අල්ලන්න පුළුවන් නම් මතක තියාගන්න. දැන් පස්සේ තමන් මාර්ගස්ත පුද්ගලයෙක්. ඒ මාර්ගස්තකමට කරන ගෞරවය තමයි පුළු පුළුවන් වෙලාවෙකට යනවා. ඒ වුණාට ගොඩාක් අරව එනවා. ඒ වගේ කතා නොකර සිටීම. අභිනන්දනය නොකර සිටීම. ඒවට රිංගා නොගෙන සිටීමෙන් විශාල ශක්ති ප්‍රමාණයක් ඉතුරු වෙනවා. good vibration එකක් ඉතුරු වෙන එක ගැන අභිනන්දනය කරන්න කරන්න කතා කරන්න කරන්න තමංගේ නිකුත් නරක ভাইබ්‍රේෂන් එක නිසා හිත ලෙඩ කරනවා, කය ලෙඩ කරනවා. අය හුම්කන් දෙන ඔක්කොගමත් ලෙඩ වෙනවා. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. එහෙම කරන්නේ නැතුව හරියටම ඒ නිර්මලතන, නික්ලේශිතන දන දන කටයුතු කරන එක නා අර වගේ ලෙඩු ලක්ෂයක් අතරට ගියාම ලෙඩු සේතබලයට තනිපෙනවා. මෙයාගේ තරම් බලයකුත් එනවා. එක මිනිහෙක් භාවනා කරන මුළු රටටම ඒ මිනිස්යාගෙන් එන ඒ good vibration එක ඕනම කෙනෙක් ලෙඩ සනීප කරන්න පුළුවන්. ඒ නිසා ලෙඩකාරෝ ලක්ෂයක් කියලා බය වෙන්න එපා. බලංකාරෝ ලක්ෂයක් කියලා පොලුකාරෝ එකයි. නේලන එකයි දිනෝ කතා දෙකක් නැතුව මොකද මේ කට්ටිය මේ හරිද වැරදිද දන්නේ නැතුව කතා කරන්නේ. අර විශ්වාසයේ තියෙන කෙනා පිරිස මැදට යන්නේ එකම ඇති. පිසමෙන්දට යනකොටම සමණයකටපත් වෙන නිසා හිතන්න එපා මේක චිත්තක්ෂණයක් භාවනා කළ එක චිත්තක්ෂණයක් විස්තර කරන එක මගේ නිවන කියලා. ඇත්ත තමයි ඒක තමයි ඉස්සර වෙන්නේ. නමුත් ඒකේ නිකුත් වෙන ඒ ශක්තිය දෙයයන්ට වඩා හොඳට තේරෙනවා කියන මනුස්සයන්ට වඩා බ්‍රහ්මයන්ට ඊට වඩා තේරෙනවායි කියනවා. ඒක නිසා අපිට මේ පුංචි වැඩක් තියෙනවා. ඒ වැඩේ දැන්ටමත් කරලා තියෙනවා. කරුණා කරලා ඒක අව탁සිරු කරන්න එපා. කරුණා කරලා ඒ වෙනුවට මේ අනවශ්‍ය දේවල් මුහුවා දක්වන්නේ නැහැ. පිරිසම නොම ගෑවනවා වෙනවා. තමනුත් වැඩි ආදර්ශයක් දුන්නා වෙනවා. ඒක නෙමෙයි බුද්ධ හදවතේ වෙනවාසල අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ මේ අද ධර්ම දේශනාවේ ලැබෙන බලයක් විදිහට දවසේ කොයි වෙලාවකෝ මූල කර්මත්තාන ඉදිරිපත් වුණා නම් එතනින් කතාව පටන් ගන්නවා. ඉන් එපිට දේවල් කතා නොකර කයින් කරන්නේ. ඒකල බලන්න ඒකට නැවත නැවත පැමිණීම සඳහා මොන විදියෙන් මම අනුග්‍රහ කරන්න ඕනද කොහොමද සීලෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සුත්තෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද සමාධියෙන් අනුග්‍රහ කරන්නේ කොහොමද ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නේ කියලා බැලුවොත් අපි ළඟ පුදුමාකාර දැනුමක් තියෙනවා පුදුමාකාර ක්‍රමසා විදි තියෙනවා අන්නේ ක්‍රමසා විදි පිළිබඳ අවධියක් ඇතිවීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා